අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 11 110 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීරුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු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 චත්තාරෝ සතිපට්ඨානාති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විදියට භාවනා වැඩමුළුවකට සමුදීලා මුළු දීලා ගත කරන හැම වෙලාවෙදිම මේ භාවනාවට නැත්නම් මේ වැඩමුළුවට කරන උපරිම අනුග්‍රහයක් එහෙම නැත්නම් සැප සලසා දීමක් වශයෙන් දන්න හැම ක්‍රමයකින්ම ප්‍රයෝජනේ වැඩිවීම සඳහා අනුග්‍රහ කරනවා. ඒ අනුග්‍රහ අතර අපි පළවෙනියෙන්ම කරන එක තමයි බුදුහාමුදුර අපිට පෙන්වපු ක්‍රමයේ හැටියට සීල අනුග්‍රහිතේ හැම කෙනාම සීලේක පිහිටනවා. ඒකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය නිති පන්සිල් රකින්න ගිහි පින්වතුන් අට සීලේක පිහිටලා හිත අලුත් කර ගන්නවා. සංඝයා වහන්සේලා වුණත් ඒ භාවනාවකට පෙළඹෙනකොට ඒක සඳහා විශේෂ කැපවීමක් කැපවීමක් කරලා තමන්ගේ ආපති දේශනා කරලා සිල් අලුත් කර ගැනීමක් කරනවා. ඉතින් ඒකෙන් අපි ඒකට කියනවා සීල අනුග්‍රහිතය කියලා. ඉතින් මේ සීල අනුග්‍රහිතය පැටවන දෙයක් හෝ පවරන දෙයක් නෙවෙයි කවුරක්වත් තමා විහිං ඉල්ලාගෙන රකින්න දෙයක්. ඒකට කියනවා සමාදාය සික්ඛති සික්ඛා පදේසු සමම්ම ශිල්පදයකට සමාදන් වෙලා අරසා කර ගන්නවා. ඒක මේ කවුරුත් කිව්වට දඩෙන් බේරෙන්න කරන වැඩක් නෙවෙයි. ඊගාවට සුත අනුග්‍රහිතය මේ වගේ අපි සාමූහිකව සරුවචනාංශයේ දේශනා කරපු ධර්ම කොටස වලට අහුම්කම් දෙනවා. ඉතින් මෙතන මේ ධර්ම දන්නේ නැත්තු ඇති. ඒ වගේම ඒවා හදාarලා මේ වගේ කියන්න පුළුවන් තරම් ශක්ති සම්පන්න ඇත්තොත් ඇති. ඒ වුණාට ඒ පූජා කරපු මල් වට්ටියකට නැවත නැවත පැන් ඉසඳ පැන් ඉසිනකොට ඒ නැවත පූජා කරන ඉස්සලා පැන් ඉහෙලා මල් වට්ටිය අලුත් කරනවා වගේ මේ නැවත නැවත බණ ඇසීම අපේ සාසනයේ තියෙන ලස්සන ගුණ ධර්මයක්. ඒක නිසා අපිට ශ්‍රාවක කියන නම ඇවිල්ලා තියෙනවා. අපි සීල දෙනාම ශ්‍රාවකයෝ. ඒ නිසා අපි බුද්ධ දේශිත ධර්මයේ නැවත නැවතත් අහුම්කන් දීම කරනවා. මේක කොච්චර ගරු ගම්භීර තාරයට කරනවද කියනවනම් සරුවච්චන් වහන්සේ පවා ධර්මය තමන්ාංශිකේ ගුරු තන්හි තලලා සලකලා ධර්මයට ගරු කරලා තියෙනවා බුදුජානන් වහන්සේ අවස්ථා කීපයකදීම තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ලවා බණ අහලා තියෙනවා කුටි කන්න සෝන ස්වාමින් වහන්සේගෙන් චුන්ද ස්වාමින් වහන්සේගෙන් ඉස්සරහට ආවම මට පිළිටියක් කියන්නේ මට බණ ටිකක් කියන්න කියලා බුදුජානනාංශේ වැඩ ඉන්න කාලෙම පෙන්ලා තියෙනවා. ඒ නිසා ඒක කාටවත් අව탁සීරුවක් නෙවෙයි. දන්න බණක්ම නැවත අහනවයි කියන එක. එහෙම නැත්නම් ශ්‍රාවකෙක් වෙනවයි කියන එක. ඉතින් එහෙම තමයි මේ අද වෙනකන් සාසනය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් මේ මුළුදී ගත කරන්නේ එක එකනා වශයෙන් අපිත් අපේ අභ්‍යන්තර සාසනයට ආවඩා ගන්නවා. ආයිබෝවම් කරගන්නවා. ඇතර සාමූහික වශයෙන් ලස්සන ආදර්ශයක් අපි ඇති කරන එකට කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඒ වගේම සාකච්ඡා අනුග්‍රහිතය අපි එකට එකතු වෙලා අද දවල් එකේ පැයට ධර්ම සාකච්ඡාවක් කරා. ඒකත් මේ නෛර්යානික ශාසනික විතරයි තියෙන්නේ. අනික් ශාසනවල ඒ සුද්ධ ලියවිල්ල හෝ දේශනාව සාකච්ඡා කරන්න අයිතියක් මිනිස්සෙයින්ට නැහැ. ඒක තියෙන්නේ දෙයයන්ාංශ කියපු එක තියෙනවා සුද්ධ ලියවිල්ල. ඒක සාකච්ඡා කරන එකට අහුම්කම් දෙන එක විතරයි කරන්න පුළුවන්. බුදුරජාණන්සේ විතරක් සර්වඥතාඥානෙන් දේශනා කළත්, කැංගිලි ගහන්න තරම් දෙයක් නැති විදියට පිරිසුදු දේශනා කළත්, සාකච්ඡා කරලා බාර ගන්නයි කියලා තියෙනවා. නිකන් බාර ගන්න එපයි කියලා තියෙනවා. ඒක නිසා ධර්ම සාකච්ඡාවකදී අපිට පුදුම පණක් පිහිටවනවා. මොකද එක්කෙනෙක් කියන අනිත් එක්කන අහගෙන ඉන්නව නෙවෙයි දෙපැත්තම කතා කරනවා. ඉතින් ඒ තුන මේ සීලානුග්‍රහිතය, සුතානුග්‍රහිතය, සාකච්ඡානුගහිතේ තිබුණාට පස්සේ නැත්නම් ඒකෙන් පිරෙන්න පිරෙන්න ඒ කෙනාට සමාධි අනුගහිතය ප්‍රඥා අනුගහිතය සමත විපස්සනා කියලා මේකට කියනවා. ඒත් කුසවාදීනව යෙදෙන්න පුළුවන්. අර තුන නැතුව කොට්ටෙට ගිහිල්ලා වාඩි වුණාට මොකද්ද කරන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේම ධර්මතා ඇති හැටිය පේන්න පටන් ගත්තාම ඒක හරහා විපස්සනා කරන්න කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා අර සීලානුග්‍රහිතෙන් සුතානුග්‍රහිතෙන් සාකච්ඡානුග්‍රහිතෙන් හිත අලුත් කරගෙන සමතේට විපස්සනාට හිත නැංවීමයි අපි මේ වැඩමුළුවක් කියන එකෙන් අදහස් කරන්නේ. ඒකෙන් අපි ටිකක් තව ඉස්සරහට යනවා නැත්නම් දෘঢ় ප්‍රතිපත්තියකට යනවා. අපි නේවාසිකව ඉඳගෙන කරන වැඩමුළුවක්. ඉතින් ඒකෙදී මේ ධර්ම දේශනාව ගැන විතරක් නැත්නම් මේ සුත අනුග්‍රහිත ගැන කතා කළොත් අපි මේ සුතානුග්‍රහිතයේ කරගෙන ආපු චාරිත්‍රය තමයි දවසින් දවස දවසින් දවස ධර්මදේශනා මාලාවක් විදිහටයි අපි මේක පවත්න්නේ. එතකොට අපිට අද හදාගන්න පදනම මත ඉඳගෙන හෙට දවසට යන්න පුළුවන්. මොකද එකම පිසක් එකම වහලයට අපි හම්බ වෙන නිසා අපිට ටික ටික ටික ටික ගැඹුරට යන්න පුළුවන්. ඒ කෙසේ නමුත් ආරම්භය අද ආපු නවකේකට ආධිකම්මික විපස්සකේකට ගැළපෙන තාලෙට යන්න ඕනේ. ඒ නිසා අපි කොච්චර භාවනා කරලා තිබුණත් මුලාමතක කරන්න නරකයි. නැත්තම් ආදුනිකයෙක් වශයෙන් වැඩ පටන් ගන්න කියන ආනුපුබ්බි කතාව අනුපූර්ව ප්‍රතිපදාව අමතක කරන්න නරකයි. ඒ නිසා අපි පටන් ගන්නකොට ඊ타ත්ම සරල කාටත් තේරෙන අපි ඉන්න තැනින් පටන් අරගෙන ටික ටික ටික ටික මේ සාකච්ඡාවෙන් එලිපෙහෙලි වෙන කරුණු අනුව ගැඹුරකට යන දේශනාවලියකට ආද මුල පුරාණ. ඉතින් ඒ සඳහා අපි කරන චාරිත්‍රය තමයි සූත්‍ර පිටකයෙන් සූත්‍රයක් තේරුම් අරගෙන ඉස්සරහට අරගෙන ඒක ටික ටික ටික ටික දවසින් දවසට මාත්‍රුකා උපයසප්පය ගන්න. උද්ෘත උපයසප්පය ගන්න. ඉතින් අද මේ ඉදිරිපත් කරපු පාඩය උපුට ගන්න ලද්දේ දසුත්තර කියන සූත්‍රයෙන් ඒක පොත්පත් පෙරලා බලන කෙනෙකුගේ පහසුව සඳහා කියනවා නම් ත්‍රිපිටකයේ දීඝනිකායේ දීඝනිකාය කියන පොතේ අවසාන සූත්‍රය නැත්තම් තුන්වෙනි වර්ගයේ තියෙන අවසාන සූත්‍රය. මේකට දසුත්තර කියන නම දෙන්න හේතුව ඒකෙදී මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 10ක් අහනවා. ඒ ප්‍රශ්න 10ක් අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කතමෝ ඒකෝ ධම්මෝ භාවේ තබ්බෝ ආදි වශයෙන් ප්‍රශ්න 10ක් අහලා ඒ ප්‍රශ්න 10ට උන්වහන්සේගේ ධර්මසේනාධිපතිකමේ තෙදෙන් උත්තර දෙනවා. ඒක නිසා ඒක මෙතෙන්දි මතක් කරගන්න ඕනේ. සිහියලව ගන්න ඕනේ. මේක ਸਰවඥ දේශිත ධර්මයක් නෙවෙයි. මේක ශ්‍රාවක භාෂිතයක්. මේ ශාස්ත්‍රු භාෂිතයක් නෙවෙයි. ශ්‍රාවක භාෂිතයක් ඇතින් බලනකොට ਸਰවඥන්සේ වැඩ ඉන්න කාලෙම සාරිපුත්‍ර ස්වාමීන් සෑහෙන ධර්ම සංග්‍රහයක් කරලා තියෙනවා, ගොනු කිරීමක් කරලා තියෙනවා. ඒ අනුව බුදුහාමුදුරු ඉන්න කාලෙම එකේ ඉලක්කම් අනුව 10කට ගණන් කරනවා නම් මෙච්චරයි කියලා බුදුහාමුදුරු ඉස්සරහදම කිව්වහම එතකොට බුදුහාමුදුරන්ට වෙලාවක් හම්බ වෙනවා නෑ නෑ ඕක නෙවෙයි ඉස්සලා කියන්න මේකයි ඕක නෙවෙයි ඔතෙන් කියන්න මේකයි කියලා සකස් කරා. නමුත් ਸਰවචනාංශ මේක අනුමත කරා මිස එහෙම ප්‍රතිසංශෝධන කළේ නෑ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශ ඒ ප්‍රශ්නේම අහනවා කතමේ ද්වේ ධම්මා බහුකාරා කතමේ ද්වේ ධම්මා භාවේ තබ්බා ආදි වශයෙන් වැඩියෙන්ම උදව් උපකාර වෙන ධර්ම දෙක මොකද්ද නැත්නම් දෙකක් ඇහුවොත් මොකද්ද කියන්න දෙන උත්තරේ වැඩියෙන්ම භාවිතා කළ යුතු ධර්ම දෙක මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද උත්තරේ කියලා අර ප්‍රශ්නද වලිය නැවතම අහන ඊට පස්සේ අහනවා කතමේතයෝ ධම්මා බහුකා බහුකාරා කතමේතයෝ ධම්මා භාවේ තබ්බා ආදි වශයෙන් වඩාත්ම උදව් උපකාරනකට ධර්ම තුන මොකක්ද කියලා අහුවොත් මෙන්න මෙහෙම කියන්න ඕනේ. වඩාත්ම වැඩි යුතු ධර්ම තුන මොකක්ද කියලා අහුවොත් මෙහෙම කියන්න ඕනේ කියලා තුනේ වාක්‍යයක් දාන්න. ඊට පස්සේ හතරේ, ඊට පස්සේ පහේ, ඊට පස්සේ හයේ, ඊට පස්සේ හතේ, ඊට අටේ, නවයේ, 10යි. වඩාත්ම උපකාර කරන ධර්ම 10 මොකක්ද? වැඩි යුතු ධර්ම 10 මොකක්ද කියලා මේ ඉස්සල්ලාම වතාවට මානව ඉතිහාසයේ දැනුම ප්‍රස්ථාරගත කරපු පළවෙනි වෙලාව මේක. ඒක නිසා මේක සරුවච්චන් වහන්සේගේ කෘත්‍යයට පමණක් දෙවෙනි වෙන මානවයාගේ තාම ප්‍රබුද්ධ මේකට කියනවා ඥාන විභාගය කියලා කියනවා. මේ ඥාන විභාගය පටන් ගත්තේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒක බුදුරජාන් වහන්සේ කරේ නෑ. බුදුරජාන් වහන්සේ 45 වසක් පුරා සෝවාන් වෙන්න පුළුවන්, සකදාගාමි වෙන්න පුළුවන් ආදි වශයෙන් ඒ ඒ භව සම්පත්‍ය ඇති කෙනා ළඟට ගිහිල්ලා දේශනා විලාස අනුව යාගේ චර්චන වලට බණ කිව්වා. ඉතින් මේ බණ සියල්ලම අපේ ආනන්ද ලොකු ආනන්ද මහා ස්වාමීන් වහන්සේ රැස් කරා. සාරිපුත්‍ර සාංශි ගුණ කරා. ඒ ගුණ කරේ මේ අවුරුදු 2600 කට පස්සේ විනීජ ජනතාව වශයෙන් පහළ වෙන අපි ගැන අනුකම්පා කරලා. ඒක ලේසි නෑ මේ කොට්ටාස ගොනු කරනවයි කියන එක. ඒකේ අනිත් පැත්ත කොට්ටාස ගොනු කිරීමෙන් ආර්ථික දේශපාලන සමාජික වාසි ලබා ගැනීම කියලා එකක් තියෙනවා. ගොනු කරන්නේ හුදු ආර්ථික ලාභය සඳහා නෙවෙයි, දේශපාලන ලාභය සඳහා නෙවෙයි, ආර්ථික සාභය සඳහා නෙවෙයි, විනීය ජනතාවගේ හුදු සුභසිද්ධිය සඳහා කියලා එකක් තියෙනවා. අද තියෙන ජනමාධ්‍ය 100ට 100ක්ම කරන්නේ සියලු තොරතුරු එකතු කරලා ඒගොල්ලන්ගේ දේශපාලන සමාජික ආර්ථික අභිමතාර්ථයන් ඉෂ්ට කිරීම සඳහා තොරතුරු මතින් ලෝකේ පාලනය කරනවා. අද ඒගොල්ලන්ට බැරි තොරතුරු මතින් ගෑණියෙක් පිරිමියෙක් කරන එක විතරයි. ඒක කරනවා වෙන පැත්තක. මේ ජනමාධ්‍යයෙන් කරන්නේ අනික් සේරම කනේ තරම ජඩයි. මුළු ජනමාධ්‍යම ජඩයි. කිසිම බයක් ලැජ්ජාවක් නැති එක. ඒ අනුව බලන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමේ තොරතුරු සියල්ලම තියාගෙන ඉදිරිපත් කරන ක්‍රමය කිසිසේත්ම දේශපාලන වාසියක් ආර්ථික ලාභයක් සමාජික ලාභයක් ගන්න හදන්නේ බුදුහාමුදුරන්ගේ ගෞරවයේ හැම තියලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරිකත්වයට එහෙම ඉඳ තියලා අහන කෙනාට විශේෂයෙන්ම ਸਰුවචනසික පරිණිරෝණයෙන් පස්සේ වෙන දේශවල දේශ දේතාන්තරවල ඉන්න හැම කෙනාටම මේක හිතේ තියාගන්න මේක පිඩු කරන්න එපාය. නැත්තම් මතක තියාගන්න බෑනේ මේ පොත් ඔක්කොම. ඒ නිසා මේ පිඩු කරන්න මේක නිකන් මේ ගුලි කරලා ප්‍රස්ථාර කරලා වගු හදලා ඉස්සල්ලාම දෙන්න මේ සාරිපුත්තු සාංශය අරගෙන තියෙන වෙහෙස අනිකුත් කිසිම අසූ මහ ශ්‍රාවකයන්ගෙන් සිද්ධ වෙලා නැහැ. උන්වහන්සේගේ සුවිශේෂී ගුණයක් ඒ ඉස්සරහා හිටලා තියෙනවා. ඇත්තට විනය පිටකෙත් පේන්න තියෙනවා. සර්වචනාංශ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ අපේ ශාසනයේ අනවශ්‍ය අයුත්තු ඇවිල්ලා පැවිදි වෙනවා. අනවශ්‍ය අයුත්තු ඇවිල්ලා මේකට වැටෙනවා. ඒක නිසා අපි මේකට නීති පනවන්න ඕනේ. ඇතුල් කිරීමේදී වැඩ වාසය කරනකොට බුදුජානනාංශයේ සාරිපුත්‍ර සාංශ කියනවා සාරිපුත්‍ර ඒක සාරිපුත් ශ්‍රාවකයන්ගේ වගකීමක් නේ ඒක ශාස්ත්‍රුන් වහන්සේක වගකීම. එතෙන්ට කාලේ මෝරණකම් විනය නීති දාන්න එපා. මම තමයි ඒකට එකම විනිශ්චයකාරවා මමයිපත් කරන්නේ මමපත් කරන විනය නීති වලට කිසි කෙනෙකුට එකතු කරන්නත් බෑ අඩු කරන්නත් බෑ වෙලාව දන්නේ කලාව දන්නේ මං ඒ නිසා කරපණින්දී කියලා. ඒ ඒපත් කරන්න බුදුහාඳුරන්ට චිත්තාරාධනාව සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලම සාරිපුත්තු සාංශි කියනවා මේ අපි ගැන හිතලා පිට දේශයක ජීවත් වෙන පසු කාලයක ජීවත් වෙන නැත්තඳ මේ බුදුහාමුදුරන්ගේ බුදු සුවඳ බුදුචාන්සගේ ධර්මය සංකර වෙන්නේ නැතුව අවුල් පාස කරන්නේ නැතුව එක එකනාගේ එක එක මත රිංගවන්න දෙන්නේ නැතුව මේක සීල් කරලා තිබ්බේ නැත්තම් වෙනසෙනවා මේක වෙනසෙනවා ඉතින් ඒ නිසා මේ සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරන එකේ ධර්ම 10 සරුවඥාගේ සරුවඥාන් වහන්සේගේ අනුමතයි. දෙකේ ධර්ම 10 අනුමතයි. තුනේ ධර්ම 10 අනුමතයි. එදා සිට අද දක්වා 10 දක්වා තිබුණ මේ ධර්ම 10 ඔක්කොගෙම සාදු සම්මතයි. ඒ නිසා අපි අද ඉදිරිපත් කළාම අපිට මේ බුදුහාමුදුරන්ගේ වචනෙම කියනවනම් මේ වදයක් අරගෙන කොයි යතින් හපල කෑවත් ඒකේ තියෙන අමා රසය වගේ මේ ධර්මයේ තියෙන අනුපිළිවෙල එක්‍රම විමුක්ති රසය ඒ වගේ මේ එක එකට දාලා කියන හැටි දෙකට දාලා කියන හැටි තුනට දාලා කියන හැටි හතරට දාලා කියන හැටි ඒව නිකන් ඥාන විභාගීය ක්‍රීඩා වගේ. උත්තම ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ ඥාන විභාගීය ක්‍රීඩා ඒව නිකම්ම නිකම් මේ පාණ්ඩිත්‍ය සඳහා කරපු දේවල් නෙවෙයි. කටපාඩම තියාගන්න ඊට ලේසි. ඒ වගේ මේක අනුපිළිවෙල තියෙනවා. ඒ වගේ මේක අනුගමනය කරොත් නිවනටපත් වෙනවා. එහෙම නිකන් පද බන්ධණයට, ගාථා බන්ධණයට, පාණ්ඩිත්‍යට කරපු දේවල් නෙවෙයි. ඉතින් ඒක නිසාම මේ සාරිපුත්‍ර සාංශේ එදා ඒ ගත්ත සුවිශේෂී දුක්ඛන්නා ගතිය නිසාම යක්කඩේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ තමන්නාංශගේ සමන්නේසනා සහිත සංගිබන පොතේ ලියලා තියෙනවා මම යම් දවසක යම් වෙලාවක මල්ලාසනේ සූද සුද්ධ කරලා පිරිසිදු කරලා බුදුහාමුදුරන්ට පැනින් දෝපු මල් වට්ටියක් පූජා කරනකොට ඒ මල් ආසන එක පැත්තක එක මලක් පූජා කරනවා කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ තමයි මේ ධර්මයේ අද දක්වා ගේන එකට මේ ඥාන විභාගීය ඉදිරිපත් කිරීමට බුදුම උනන්දුවක් අරගෙන තියෙනවා. ඒක පසු කාලීනව ඇතිවෙච්ච එහෙම නැත්නම් පසු කාලීන ඇති උනායි කියලා විවේචනට ලක් වෙලා තියෙන අභිධර්ම පිටකය ගැන කතා කරනකොට ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කෝල પરම්පරාවෙන් එන අප එකක් කියලා කියන්නේ. ඒක ඥාන විභාගයක් විතරයි. මේකට secondary data analysis කියලා කියනවා. අද තියෙන විද්‍යාවේ ඒ තොරතුරු ඔක්කොම ගොනු කරුවේ නැත්නම් ඒ තොරතුරු වලට කල්පවැත්මක් නැහැ. ඒ තොරතුරු වල ප්‍රායෝගිකත්වයක් නැහැ. ඒ තොරතුරු මතක තියානින්න බෑ. ඒ නිසා අද තියෙන ලෝකයේ සම්පූර්ණ තොරතුරු ඔළුව අවුල් කරන මනස විකෘති කරන අසහනිය ඇති කරන ආතති ඇති කරන දෙයක් වාටපත් වෙලා දැන් කිසිම චාරයක් නැහැ අද ලෝකේ. ඒ නිසා අද තියෙන ලෝකේ දැනුමට ඒ බටහිර එක්කෙනෙක් උත්සාහ කරනවා කියන්නේ අවිද්‍යාව කියන නම දාන. මේක වැඩිපුර තියෙනවා නම් වැඩිපුර අසහනෙ තියෙනවා. මේක වැඩිපුර තියෙනවා නම් වැඩිපුර ආතතිය තියෙනවා. මේක වැඩිපුර තියෙනවා නම් වැඩිපුර දේශපාලන වාසි ලැබෙනවා. වැඩිපුර තියෙනවා වැඩිපුර ආර්ථික වාසි ලබනවා. වැඩිපුර තියෙනවා වැඩිපුර සමාජික වාසි ලබලා දන්නේ නැති උන් යටකරන්න පාගන්න ඇති කරගත්ත දැනුම. ඒ නිසා මේ දැනුම අවිද්‍යාව කියලා දාගත්තොත් අපි අපි මේ හයේ අවුරුදු හයේ ඉන්න දරුවා දීලා දීලා දීලා මේ අවිද්‍යාව අන්තිමට අවුරුදු 27 28 වෙනකොට හදාගන්න බැරි තරම් කුරුවල් කරනවා. PhD කියලා කියන්නේ permanent head damage කියලා කියනවා. ආයව හදා මොන જાතින්වත් හදන්න බෑ. ඒ තරම කුරුවල් කරනවා. ඊට පස්සේ උට කවදාවත් බණක් භාවනා කරන්න වෙලාවක්, නියතමානී ගතියක්, අහිංසක ගතියක් පලාස කිට්ටු කරන්න බෑ. ඒතකොට යාට පන්සලකට යන්න, අරණ්‍යයකට යන්න බණක් භාවනාවක් කරගන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා වර එක මටත් හිතෙනවා මේ දැනුමට අවිද්‍යාව කියන දාපු එක තෑගි දෙන්න වටින වැඩක් කියලා. නමුත් මේ සාහිත්‍ය සාංශ ඉදිරිපත් කරන දැනුම ඒක මහ පුදුමාකාර දෙයක්. බුදුහාඳුරෝයි අපි අතර සාහිත්‍ය සංසය මැදි හත්ලා කපුවෙක් වාගේ අර දැනුම පිටු කරලා ඉදිරිපත් කරා. ඉතින් ඒ නිසා ඒ සූත්‍රය දේශනා කරන්න ඉස්සර වෙලා සාරිපුත්තු සාංශේ සංග්‍රහගතාවක් සඳහන් කරනවා දසුත්තරම් පවක්කාමී ධම්මං නිබ්බානපත්තිය මම 10 කණ්ඩායම් වලට කඩලා මේ පැවැත්මක් කරන්නම් කියලා දීමක් කියන්න ධර්ම කොටාස 10 කට්ටායම් වලට කඩලා නිවන් දැකීම සඳහා එහෙම නැත්නම් මේ පදක්කමක් කියලා යන පපුවේ ගහ ගන්නවක්වත් පිටියේ සහතිකයක් ගහලා මේ මම ආසවල් අසවල් දේවල් දන්නවා කියලා පඬිතුකම් කියන්නේ නෙවෙයි මේකේ තියෙන ප්‍රායෝගික යෙදවුමක් ඒක නිසා අනිකුත් ලෝකයේ තියෙන ධර්මය දහම් අපිට දහම් කියන වචනේ කියන්න බෑ දැනුම. ඒවට කියනවා ලෝකායත දැනුම කියලා නන්නත්තරයි. කරන්න කරන්න මේ කොහේ යනවද කියලා තේරෙන්නේ නැහැ. බුදුරජාණන්සේගේ ධර්මය කරන්න කරන්න කරන්න කරන්න ඇති හැටි වටහා ගන්න පුළුවන්. ඇතුළතට Taman කවුද කියලා වටහා ගන්න පුළුවන් ධර්මයක්. ඒකට දසුත්තර ක්‍රමයට 10න් ඉවර වෙන ක්‍රමයට සාරිපුත්‍ර සාංශය මෙහෙම ගොනු නොකළා නම් මේ මාතෘකාවට අත තියන්න විසීම කෙනෙක් නැහැ. අද අපිට ඒක ඉදිරිපත් වෙලා තියෙනවා අපේ පෙර කළ පිනකට අපේ ආචාර්ය પરම්පරාව මේක බඩතුලේ සංගවාගෙන ආපු නාගමාණිකයක් වගේ මේ ත්‍රිපිටකයේ තියෙන නිසා ඉතින් අපි එක එක එක එක අරගෙන ඒක ලියලියා බලනවා එදා මේක ගොනු කරන වෙලාවේ සාරුවච්චන් වහන්සේ ඉදිරිපිට සාරිපුත්‍ර ස්වාමීන් මොන නැවුම් ගතියකින් මොන මිහිරියාවකින් ඒක ගොනු කරාද ඒ තරමටම නැති වුණාට භාවනා කරන කෙනාට මිස මේ රසය මොන්නම වෙනකටවත් ගන්න බෑ. ඒක නම් 100 200ක් සාකි. මේ සාරිපුත්‍ර ස්වාමීන් යම් නැවුම් ගතියකින් යුක්තව යම් පිවිතුරු ගතියකින් යුක්තව යම් නිර්මල ගතියකින් යුක්තව මේක ගොනු කරාද බුදුහාමුදුරන්ගෙන් මෝදු වෙන ධර්මය භාවනා කරන එකට විතරයි කිට්ටුවකටවත් යන්න පුළුවන් වෙනවා. ඒක නිසා භාවනා කරන පිරිසක් හොඳට තේරුම් අරගන්න ඕනේ මේ ධර්ම දේශනාවක් මාර්ගයෙන් අපි මේ අලුත් කරගන්න හදන අපේ දැනුම හුදු පදක්කමක් නෙවෙයි. හුදු තණ්හා මාන දිට්ඨිය තියෙන එකක් නෙවෙයි අපේ අහිංසකමට ඒ සිංහලෙන් කියනවනම් නිහතමානීකමට පාදක වෙනවනම් ඒ ධර්මයේ අහන්න අහන්න අහන්න අහන්න සමතු විදර්ශනා භාවනාවට අත්තදක් අත්තලක් වෙනවා හැරමිටියක් වෙනවා. ඒකම අපි දන්නේ කොච්චර පොඩ්ඩද අපි මේ පඬිතකම් කියාගෙන අර විශේෂේස්ත්‍රයේ අර විශේෂ ධාරාවේ පඬිතකම් කියන්න ගියාට බුදුහාමුදුරුවෝ ඉස්සරහ ඉන්නකොට සාරිපුත්‍ර සාංශේ ඉන්නකොට ඉස්සරහ ඉන්නකොට කවුද කියලා තේරුම් අරගන්න අපට පුළුවන් වෙනවා. ඒක ඒක අත්‍යවශ්‍යයි. මේ නිහතමානී ගතිය සහ අහිංසක බව අත්‍යවශ්‍යයි සමත විදර්ශනා භාවනා වැඩිවීමට. ඉතින් ඒක නිසා මේ සූත්‍රය අරගත්තා. මේ සූත්‍රය මේ වෙනකොට 1 2 3 කියන පොත් අපි ඉවර කරා. අපි දැන් මේ ඉන්නේ දසුත්තර සූත්‍රයේ හතරවෙනි පොතේ. ඒක ගිය වැඩමුළුවට අපි ඒකේ කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා කියන පදය අපි දවස් තුනක වැඩමුළුවකදී ඉදිරිපත් කළා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා අපේ මේ පටිගත කර නැත්තඳ මේ වැඩමුළු ඉවර වෙලා මේ අත්තන්ට බණපටි සකස් කරනකොට ගිය පාර බණපටියෙත් කොටසක් ඒ ටිකත් මේකට දාලා දෙන්න. එතකොට ඒක හතරවෙනි පොතේ නැත්නම් චතුක්ක නිපාතේ කියලා හොන්නම් ගන්න පුළුවන්. ඒක ගලණයක් ප්‍රවර්ධනයක් දැක් ගන්න පුළුවන් වෙයි. මේ සාරිපුත්‍ර සාංශයේ මේ තිබ්බ සැලැස්ම තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී පළවෙනි පාවිච්චි කරපු එකම ක්‍රමවේදයයි. ඒ සංගායනා කරපු සංඝයා වහන්සේලා මේ සාරිපුත්‍ර සාන්ති හදලා තිබු සලස්මර තමයි සංගායනා කරේ. එතකොට සාරිපුත්‍ර සාන්ති පිරිනම් පාන. ඒකයි පිරිනම් පාන ඉස්සලා මේව එකතු කළේ. ඉතින් එතකොට පළවෙනි ප්‍රශ්නේ සාරිපුත්‍ර සාන්ති හානේ හතරවෙනි පොතේ කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා මා කවුරු හරි ඇහුවොත් මේ ශාසනයේ සෙදී පැහැදී වැඩ කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කෙනෙක්ගෙන් වඩාත්ම උදව්පකාර වෙන බහූපකාර කියන වචනේ අපි මේ බහුකාරා කියන වචනේ සිංහලට දාන්නේ බහුකාර ධර්ම හතර මොකද්ද කියලා ඇහුවොත් සාරිපුත්තු සාංශයකට උත්තර දෙන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ මේක තමයි අපි මං කලින් කියපු විදිහට ගියේ වැඩමුළුවේ අපි සාකච්ඡා කරේ ඒකෙදී සාරිපුත්‍ර සාංශෙ පෙන්නනවා දැන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දෙයට උපකාරක ධර්ම හතර දන්නේ නැත්නම් ඒක ඒක වැඩිලා නැත්නම් ඒක අංග සම්පූර්ණ නැත්නම් මේ භාවයේ තබ්බ හතරට වැඩි යුතු ධර්ම හතරට පසුබිම සකස් වෙලා නැහැ. ඒක නිසා වඩාම උපකාරක ධර්ම පිළිබඳව අපි පොඩි සම්පින්ඩනයක් මතක් කිරීමක් කරගෙන ඊ ගාවට අහන ප්‍රශ්නේ කතමේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා ඔය කියන ධර්ම හතරෙන් ආඩ්‍ය වෙලා කළ යුත්තේ මොකද්ද? භාවනා කළ යුත්තේ මොකද්ද කියන තමයි දෙවෙනි ප්‍රශ්නේ. ඒක තමයි අපි මේ වැඩමුළුවට ඉස්සරහින් තියාගන්නේ. නමුත් ඒකට පසුබිම වශයෙන් ඒ දේ සාර්ථක වෙන්න බහුකාර් නැත්නම් ඒවත් අනුග්‍රහ ධර්ම වගේ. අපි මේ කතා කරන්න හදන ධර්ම හතරට අනුග්‍රහ වෙන ආසන්න කාරණා වෙන බහූපකාර ධර්ම හතර මොනවද? පතිරූප දේශ වාසෝ. තමන් ගැළපෙන භූමියක වාසය කරනවා. ලෝකේ හැම තැනම සද්ධර්මයේ ප්‍රතිරූපදේශය නෙවෙයි. සාමාන්‍ය ලෝකයා මේ ආර්ථිකය අනුව බලනකොට පළවෙනි ලෝකේ රටවල් දෙවෙනි ලෝකේ රටවල් තුන්වෙනි ලෝකේ රටවල් කියලා රටවල් බෙදලා දක්වලා තියෙනවා. ඒ ඒක පුද්ගල ආදායම සහ දල ජාතික නිෂ්පාදනයේ වගේ උපමාන අරගෙන මේ දැන් හොඳම රටවල් කියලා පළවෙනි පන්තියේ රටවල්. ඒ රටවල් වල ජන නාගරිකට ගියොත් රාජධානියකට ගියොත් ඔන්න දැක ගන්න පුළුවන් සම්පූර්ණ දියුණු ආර්ථිකය කියන එක යටිතල පහසුකම් කියන එක එහෙම නැත්නම් sannivedana ක්‍රම පරිපාලන ක්‍රම ඉහළම මට්ටමින් යනවා කොච්චරද කියනවනම් 125ක් පිස්සෝ ඒ ඒ ඔය කියන හොඳම ආර්ථිකයේ තියෙන තැන්වල 125කට පිස්සු. ඉගෙන ගන්න ළමයින්ගෙන් 100කට 10කටත් වඩා දැනටමත් ආතතිගත වෙලා තියෙනවා. ඒ වගේම සීදීනසා ගන්න මට්ටම බොහෝම ඉහළයි. වැඩියෙන්ම එවැනි නගරයක වැඩි වෙන්නේ පිස්සන් කොටුවල තියෙන ඇඳවල් ගාන තමයි. ඒකයි පොලිසියයි. හැමදම වැඩි වෙනවා. පිස්සු ගාන වැඩි වෙනවා, පොලිසිය වැඩි වෙනවා. ඒක වළක්වන්න බෑ. ওই 2012 මේ අතන දැන් මතක නෑ වුණා. 2012 ලෝක විනාශය කියලා එකක් ආවනේ. ඒ කට්ටිය නම් ඕගොල්ලෝ බෝධි පූජාවත් ඊතිය වටේ ගියා බෝධිනාන්ද වටේ. දැන් මතක නැහැ. මොකද 2016 නේ දැන්. එතකොට ඒක මතක නැහැ. 12 දී තමයි ওই බොරු ටික ඔක්කොම එළියට ආවේ. ඒකයි වෙච්ච විනාශය. ඒ කියන ප්‍රධාන රටවල් මේ කරගෙන යන බොරු සෝබනේ. ඒ කට්ටිය දන්න විදිහට ඒ පචිරු අපේ රට තමයි හොඳම රට අපේ රටට එන්න මෙච්චරක් ගෙවන්න ඕනේ දවසක් ඉන්න මෙච්චරක් කරන්න ඕනේ කියලා සම්පූර්ණ මවාපෑමක් කරනවා ප්‍රතිරූප තමයි ඒ කාමෙට කාමෙට ප්‍රතිරූපයි ඇමරිකාවේ ඔය ලාස් වේගාස් කියලා කියන්නේ තන්නේ කරම කාන්තාරයක් මොනම විදිහකින්වත් මිනිස්සුන් ඉන්න බෑ අද වැඩිම ආදායම ඉපදවන ප්‍රාන්තේ බාටපත් වෙලා තියෙනවා. මොකද වෛශ්‍යාවෘත්ති නීතිගත කරා. සූදු කෙලින් එක නීතිගත කරා. ඕන තරම් බොන්න පුළුවන්. එයාපෝට් එකකින් බහැපු ගමන් ඔය රටේ ලෝකේ තියෙන කිසිම නීතියක් බලපාන්නේ නැහැ. නිසා අනික් ප්‍රාන්තවල ඉන්න කට්ටිය කරන්නේ මොකද්ද? මාස 8ක් 10ක් හම්බ කරලා සල්ලි ටික සේරම නම් ගිහලා ලාස් වේගස් ගිහිල්ලා. ඉතින් අර ඒ කාම ලෝකේ ඇති වෙන්න බුද්ධි විදිනවා. ප්‍රශ්නෙන්නේ නැහැ. ඒ රටේ නීතියෙන් වෛශ්‍යවෘත්ති ප්‍රශ්නයක් නැහැ. නීතියෙන් සූදු කෙලිය ප්‍රශ්නයක් නැහැ. නීතියෙන් මත්ලවි ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම තියෙන නිසා ඒක විශාල දියුණු ආර්ථිකයක් හදාගෙන ඉනවා. ඒ නිසා ගියොත් ඇමරිකාට වරද්දන්න එපා ලාස් වේගාස් යන්න. ඉතින් ඇමරිකාවේ ඉන්න කට්ටිය කියනවා අපේ ලංකාවෙන් කට්ටිය ආවොහම සල්ලි ගොඩාක් කරන්නවිල කියනලු ඕගොල්ලෝ යංකෝ අනේ ලාස් වේගාස් කියලා. ඒ මිනිස්සු කියනවා ස්වාංශ අපේ අවුරුදු 10 15 ඉඳලා තුන පැත්ත බලලා නැහැ. ලංකාවේ ඉන්න කට්ටිය මෙහෙ ඉන්නේ මොකටද? ප්‍රතිරූපදේශ වාසෝච. ඒ ප්‍රතිරූප දේශේ ලබා ගන්න ඇති වෙන්න කාමයේ විඳින්න. ඉතින් මේ ටිකනේ අපේ දරුවන්ට අද අපි දෙන්නේ. අද තියෙන තනි අධ්‍යාපනය ඔතනේ තියෙන්නේ. ඒක නිසා අපි දන්නවනම් ප්‍රතිරූපදේශ වාසය කියලා ඒකෙන් අදහස් කරන්නේ ඒ සංඝයාට වසන්න පුළුවන් සිවණක් පිළිසර වසන්න පුළුවන් මේ පණ භාවනාවක් කරන්න පුළුවන් ප්‍රතිපදාවක් වඩන්න පුළුවන් තැනක්. ඉතින් ඒකේ ඉන්න අපට අපි කිව්වොත් මේ මධ්‍යම දේශේ නන් නෙවෙයි අපි ඉන්නේ මධ්‍යම දේශේ වෙලා තියෙන්නේ ගංගානන් නදී නිම්නය. ඉන්දියා මධ්‍යම දේශය. නමුත් අපි ඉන්න දේශ ප්‍රතිරූපයි. නමුත් එක්කෙකුට මතක නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකම්. ඔක්කොමලා ඉන්නේ කවදද ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නේ කවදද රට යන්නේ කවදද මේ තියෙන අධ්‍යාපනය අපි ඉවර කරගන්නේ ඒ නිසා රට රාජ්‍ය විකුණලා හරි කමන්නේ මේ කාමේ හොයන්න යන ගමනේදී පතිරූප දේශ වාසයේ ලබන්ට ගියාත්මෙ කොච්චර පිං කරාද කියන එක දන්නවනම් අද ඒක උඩ නේද මේ අපි වසුරු හෙලන්නේ ඒක කාලකන්නිකමක් කරගෙන නේද ඒක නිසා මේ පතිරූප දේශයකට ආපු නැති අපි ගත්තොත් පිග්මිවරු එහෙම නැත්නම් අයිස්ලන්තේ ජීවත් වෙන මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් සත්තු මරලා මේ පාය ජීවත් වෙන්නේ වෙන කුසීම රස්සාවක් කරන්න බෑ. ඒ මිනිසුන්ට මේ සද්ධර්මයක් බුදු කෙනෙක් ලෝකේ පහරනවා ධර්මයක් තියෙනවා සංඝයා ඉන්නවා සීලයක් කියන එක අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඇහුවත් වටිනාකමකුත් නැහැ. නමුත් මේකේ ඒව පිළිබඳව සංස්කෘතියක් තියෙනවා. අපිට උරුමයක් තියෙනවා. නමුත් අපි ඒකට කොච්චර පිටපොට යනවද කියලා බලන්න. කොච්චර අපි ඒව ගැන කල්පනා කරන්නේ නැද්ද කියලා. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරනවා නම් මේ බණ භාවනාවක් කරන ප්‍රතිපදාවක් වඩන්න අත්‍යවශ්‍ය දේ ප්‍රතිරූප දේශ වාසය කියලා ඒක දන්නේ නැත්නම් මොනතරම් කාලකන්නිකමක් කියන්නේ හිතන්න. මේ ප්‍රතිරූප දේශ වාසයක ඉඳගෙන මේකට ආවේ මම මේ නිවන් දකින්නයි දැන් මේ පෙන්කෙලින් එකයි කරන්නේ. ඒ පෙන්කෙලින් ගියාම මේක හම්බ වෙන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ ඒ ඇත්තන්න මේ ප්‍රතිරූප දේශ වාසික ඉඳගෙනත් ඒක මේ යහ ධර්මයකට පාවිච්චි වෙන්නේ නැත්නම් ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ මෙච්චර ආයාසයෙන් උපයාගත්ත මේ ප්‍රතිරූප දේශය වෙන වැඩවලට යොදවන. ඉතින් ඒකට මේ සංවේගය පහල කරනවා කියන එක විතරයි තියෙන්නේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා සංවේග පහල කරනවා මොනවටද මේ දවස ගත කරන්නේ ඉන්නේ කොහෙද මේකට එන්න අපි කොච්චර පිං කරලා තිබුණාද පිං කරලා ඇවිල්ලා ප්‍රතිරූපදේශයකට ඇවිල්ලා ඒක දන්නේ නැතිකම ඕකට අවිද්‍යාව කියන්නේ නැතුව මෝඩකම, තකතිරකම, අමනකම, අන්ධකාරය කියන්නේ වෙන මොනවද කියන්නේ? ඉතින් අපිට කොයි වෙලාවක හරි ජීවිතේ එක චිත්තක්ෂණයක් හෝ එක වරුවක් හෝ මේ ප්‍රතිરૂප දේශ වාදයක ඉන්න වෙලාවදී මේක බහූපකාර ක්‍රමයට උපකාර වෙන ධර්මයට පාවිච්චි කරන්න හම්බුණාට පස්සේ තමයි අපිට මේක ඇහෙන්නේ සාකච්ඡා කරන්න පුළුවන් සංසන්දනය කරලා බලන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි නෑවි ගැන මොකද හිතෙන්නේ? එතකොට අපි දඩුව ගැන අපිට මොකද හිතෙන්නේ? එතකොට ඉස්සරහට එන પરම්පරාවට මොකද හිතෙන්නේ? කොහේද අපි මේ දේශපාලනඥයෝ අපි ගෙනියන්න හදන්නේ කියන එක ගැන මොකද හිතෙන්නේ? අපේ ආර්ථික විශේෂඥයෝ ආර්ථික සමීකරණ හදන්නේ මොකටද කියලා හිතනකොට හිතෙන්නේ මොකක්ද? අපේ සමාජ විද්‍යාඥයෝ මේ සමාජය දියුණු කරන්න හදනවා කියලා කොහෙද යන්න හදන්නේ? නමුත් ඒක බරපතල ප්‍රශ්නයක්. කිසි නමුත් එකෙක් හරි දන්නවා නම් මං ඉන්නේ ප්‍රතිરૂප දේශවාසය කියලා ඒ එක එහෙනම් ඒ එකි ඒක කරන්න ගියොත් කිසිම බාධාවක් නැහැ. ඒකට නමම සාක්ෂි ඔය මුළු ලෝකෙම අන්ධ භූතව පිස්සු අන්ධ પરම්පරාවක ගියාට එක්කෙනෙක් හරි මේ ප්‍රතිરૂප දේශයේ දැනගෙන ඒක යෙදෙන්න ගත්තොත් හුළඟක මැස්සෙක්ගේ වාති කරදරයක් එන්නේ නැහැ. ඒකයි සාරිපුත්‍ර සාංශිපංගා ලියලා තියෙන්නේ මේ ධර්ම වල තියෙන වටිනාකම තමයි පතිරූපදේශ වාසයක් ලැබෙන්න ඕනේ සමාදම් වෙන්න ඕනේ. ලාංකිකයර තියෙන්නේ ලැබිලා තියෙන සමාදම් වෙන්නේ නැහැ. සමාදම් වෙන්නේ බටහිර ක්‍රම. ඒක පිටිපස්සේ යනවා. ගිහිලි වෙරලා ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න හදා ගන්නවා. නමුත් ඒ මොන જાති කෙරුවත් මට 1979 දී ඇහිච්ච වචනයක් තමයි ඔය කවුරු මොන જાතියෙන් නටලා මේ ධර්මයේ ධර්මයේ නෙවෙයි කියලා පෙන්වන්නට තටමැව්වත් ධර්මයේ වහන්න බෑ ඒක බබලනවා ඒක තියෙනවා හරියට යන මිනිහට ධර්මයේ තියෙන. ඒ නිසා සමාදම් වෙන්න හැමදාම අපි පතිරූපදේශයක ඉන්නේ අනේ පතිරූපදේශයට ගැළපෙන යමක් කරන්න. වීජයට වැඩි අද ඒක කරන්න බෑ කියලා කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සත්පුරුෂ සම්නිස්රේ නැතුව. සත්පුරුෂ ආශ්‍රේ නැතුව අපි මේ ඉඩම ගන්නෙ කාබාසිනියා වෙන්න විතරයි. කෑදර කමට විතරයි. ඉඩම කියන්නේ රජ. රජුරන් කියන භූපති කියලා. පොළොව වැඩියෙන් අල්ලගත්තොත් රජ. ඉතින් අපි මේ පොළොව අල්ලගෙන රජකම් කරන්න හදනවා. නමුත් සත්පුරුෂයා විතරයි. සත්පුරුෂය ප්‍රතිરૂප දේශය ප්‍රතිરૂප දේශයක් බවට පාවිච්චි කරන ආදර්ශයක් පිළිහිටලා අනික් අයට කියලා දෙනවා. එතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ උද්ෘත කිය මං ඉදිරිපත් කළා කියනවා. මේ ප්‍රතිરૂප දේශ වාසයේ හිටියට ඒක Tamanට හිත්වදින්නේ Tamanට ඒක අදාළ වෙන්නේ සත්පුරුෂ උපනිෂ්ඨය හම්බුණාට පස්සේ. එහෙම නැත්නම් මණිකෙක් මේ අන්දේක් යනකොට මණිකක පය ගැහුච්චාම ඒ ගලට බැනලා යනවා. ඌ දන්නේ මේ පය වැදුනේ මැණිකක කියලා. ඒක තමයි අන්ධකම කියන්නේ. ඒ නිසා කවදා හරි සත්පුරුෂයෙක් අවශ්‍ය වෙනවා ඇහැ පාදලා දීලා කියන්නේ. මේක මේ මේ ප්‍රතිરૂප දේශය. ඒ සත්පුරුෂයා නැත්තම් ඔබ ඒක දන්නේ නැහැ. ඒක නිසා ප්‍රතිરૂප දේශයේ බබලන්නේ සත්පුරුෂ උපනිශ්‍රේ නිසා. සත්පුරුෂ උපනිශ්‍රේ තියෙන්නේ ප්‍රතිરૂප දේශේ පමණයි. ඉතින් ඒක සාක්ෂාත් වෙන්නේ ඒක ක්‍රියාවත් වෙන්නේ මගෙන්. ආය වෙන කාටවත් ඒක තේරෙන්නේ නැහැ. ආය හිතන්නත් එපා මගේ නෑයට, මගේ දුවට පුතාට, මගේ අම්මට අප්පච්චිට. මේක තේරෙක තේරෙන්නේ ඒක වෙනම කතාවක්. ඒ නිසා තේරිච්ච කෙනා හිතා ගන්න ඕනේ මට මොකද්ද යෝගයක් යෙදිලා මේ ප්‍රතිරූප දේශේ තේරෙනවා. සත්පුරුෂයා අඳුර ගන්න අවශ්‍යතාවයේ තේරෙනවා. ඉතින් මම ඒක කරනවා මිස අනික් ගොල්ලන්ට හම්බෙන්නේ නැත්තේයි අනික් ගොල්ලෝ මේක කරන්නේ නැත්තේයි කියලා යෑමෙන් තමයි අපි මේ ලැබිච්ච වටිනා සුන්දර අවස්ථාව වණ කරගත්තේ මේ අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා ගන්සපා බිස්නස් කරන්න ගිහිල්ලා ඔක්කොටම දෙන්න හදනවා මේ පතිරූපදේශේ දැකපල්ලා සත්පුරුෂයන් ඇසුරු කරපල්ලා කියලා ලෝකෙට පරකාතේ යනවා අනුන්ගේ වැඩ කරන්න ගිහිල්ලට තමන්ගේ වැඩිවත් කරගන්න බැරි වෙලා තියෙනවා ඒක නිසා සත්පුරුෂ තන්නේ උපනිශ්‍රයත් තොගේට හිතන්න එපා. හරීම ආත්මාර්ථකාමී ක්‍රමයකටයි මේක පැතිරෙන්නේ. ඒ නිසා උගෝදෙනෙක් හිතනවා මේ විදියට ගියොත් සාධාරණ හිතන එක බුද්ධ ආගම නැති වෙයි කියලා. මොකද මේ එකම දෙයක්වත් බුද්ධ ආගම උගන්වන්නේ නැහැ. බුද්ධ ආගම උගන්වන්නේ මෙහි ඉඳලා බෑ දඹදිව යන්න ඕන. කට්ටිය ඔක්කොම පොදි බැඳගෙන රහු බැඳගෙන පිළිකර අරගෙන දඹදිව යනවා. මොකද ඒක දැකපුවාම එතනදීම නිවන් දකි කිය. සත්පුරුෂෝ මේ කාලේ නෑ භාවනා කරන්න එපා. භාවනා කරන තියා ගමටහන් දෙන්නවත් කවුද මේ කාලේ ඉන්නේ? උන්න පුළුවන් නම් පිනක් දහමක් කරගෙන මෛත්‍රී බුදුහාමරෝ දකින්න ඵලයන් කියන එක තමයි පැතිරිච්ච ධර්මය. සත්පුරුෂෝ ගැන ඉනිසා කතා කරන්නවත් නෑ. ඉතින් ඒක තමයි අපි දන්න ආගමේ කෙරෙන්නේ. ඕක බුද්ධ ධර්මයට නේ කොයි ආගමෙත් කරනවා. දියන්නාංශ මේ හිට එනවයි කියලා බෝඩ් ගහගෙන තියෙනවා. ආර එකේ ක්ලී ලෙවල් කවුද එයාපෝට් එකට යන්නේ කියලා. එනවනම් ගෙන්නන්න එපයි මේක. මේ දැන් එනවයි කියලා කියලා තියෙනවා. හැබැයි දැන් නැහැ. එච්චරයි. තව එන්න ඉන්නවා දැන් නැහැ. ඔච්චරයි ඒගොල්ලෝ මේ කියන්න හදන්නේ වර්තමාන මොහොත නෙවෙයි මොහොත. එන්න තියෙන මොහොතක් වෙන තැනක්. ඉතින් පතිරූප දේශවාසය කියලා කියන්නේ මෙතන. පතිරූප දේශ නැති හැම වෙලාවෙම කියන්නේ මෙතන නෙවෙයි හොඳ තැන අතන. ඕක තමයි ආගම කියන්නේ. ඒ තමයි අපි අම්මලා තාත්තලා අපිට උගන්වපු දේ. ඔය තමයි පන්ති ගුරුවරයා අපිට උගන්වපු දේ. ඕක තමයි ගමේ පන්තලේ හාමුදුරු උගන්වපු දේ. එහෙනම් සාරිපුත්‍ර සාංශ කියන්නේ මෙතන. පටිච්චෝපදේශයේ මෙතන. ඉතින් ඒක බලනකොට පුද්ගලිකරණයක් ආත්මාර්ථකාමී ගතියක් බෙදාගෙන අහන්න කන්න නැති ගතියක් පේන තියෙනවා. සත්පුරුෂ සම්නිශ්‍රිත ඉච්චරයි. සත්පුරුෂයා හම්බුණාට පස්සේ ඒ වැඩේ තමන් කරගන්නවා මිසක්කා කෑකොස් සංගහන්න ගියාම සත්පුරුෂයා හැම කෙනත් එක්කම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තේරුණා නම් Taman ඒක කරගන්න. ඒ නිසා අත්ත සම්මාපණදී Tamanට තියෙන්න ඕනේ මේ උපනිශ්‍රය මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සහ ප්‍රතිરૂපදේශ ලැබිච්චාම මොකටද මගේ ජීවිතය යොමු කරන්න කියලා. අපිට තියෙන්න ඕනේ එක මේ පරමාර්ථයක් එහෙම නැත්නම් එල්ලයක් එක්කෙකුගේ නෑ. එක්කෙකුගේ නෑ උදේ නැගිටලා ඉඳලා හැන්ද වෙනකම් බලන්න අපි උදේ අමුඩ ගහ ගන්න වෙලාවේදී කල්පනා කරන එකම දෙයක්වත් හැන්දාට සිද්ධ වෙලා තියෙනවද කියලා වෙන්නේ නෑ. එනට හිත උදේ ආය අමුඩ ගහ ගන්න. ආය සැලසුමක් හදන්න. එදාට වෙන්නේත් නෑ. ඒත් අමුඩ ගැහිලි ඉවරකුත් නෑ සැලසුම් හැදලි ඉවරකුත් නෑ. කියන්නේ අපිට අපි චපලයි කිව්වහම අපි මේ එල්ල වෙලා තියෙන මේ ජීවිතේ මොකේද කියලා බැලුවොත් මරණ මොහොතේ යනකොට නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, තිරසනෙක් මැරිච්ච තාලට මැරෙන්න වෙයි. කිසිසේත්ම හවුහරණක් නැහැ. ඒ මොකද එක දීගට යන්න බෑ අපට. එකම අරමුණක හිත තියන්න බෑ අපට. එක එල් එක හිත තියන්න බෑ. හරි කම්මැලි. හරි නීරසයි. ඒ නිසා අත්ත සම්මාපණිදි නෑ. පැහැදිලි නිර්වුල් එල්ලයක් නැහැ. අල්ලව gedර කරන එක කරනවා ආණ්ඩුව කේන්ද්‍රේත් කරනවා එක එක එක එක දේවල් කියනවා. ඒක නිකන් පිස්සු ඇදිච්ච වඳුරෙක්ගේ ඔළුව වගේ පැනපැන යනවා. ඉතින් එහෙම කෙනාට මේ ජීවිතයේ එල්ලයක්, කොඳු ඇටපෙලක්, තේමාවක් මෙන්න මේකයි මම කරන්නේ කියලා ඇහුවට අහන්නෙත් නැහැ. කවදාකවත් අහන්නෙත් නැහැ Tamanගෙන්. ඇහුවට ඒක කරගන්නත් බෑ. මත එහෙම නැති කෙනා අන්දාලිය කැලේ ඇවිදිනා වගේ යණ යන තැන ගස්වල හැප්පෙනවා. එල්ලයක් නැහැ. මේ එල්ලේ හදා ගැනීම පිළිබඳවත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඔය මිලින්ද පඤ්ඤා කියන අපේ ත්‍රේදවාදී ප්‍රසිද්ධ පොතක් තියෙනවා. ඒකේ නාගසේන ස්වාමීන් වහන්සේ මිරණ්ඩා නැත්නම් මිලින්ද කියන රජතුමත් එක්ක යන වාදයේදී ඒ ශාන්සේ සෑම ප්‍රශ්නකට උත්තර දෙනවා විචක්ෂණ උත්තර දීලා ඒ රජුරු අහනවා ඒ නාගසේන ස්වාමීන් වහන්සේගෙන් දැන් ඔබ වහන්සේ මේ තරම් විචක්ෂණව මේවා කරන්න පුරුදු වෙනකොට ඔබ වහන්සේ පැවිදි වෙනකොටම දැනගෙන හිටියද මම මෙතෙන්ට එන්න ඕන කියලා. මෙච්චර විචක්ෂණ බුද්ධියක් සහිත මේ අපේ පැත්තෙන් කියනවා රහත් වෙන්න පැවිදි වෙනකොට දැනගෙන හිටියද ඒසන්ත කියනවා නෑ කියලා. මම පැවිදි වෙනකොට පැවිදි වෙන්නේ රහත් වෙන්න නෙවෙයි. ඉතින් දැන් බලන්නකො සාංශ ඔබ වහන්සේ මේ තැනට ඇවිල්ලා ජයග්‍රහණය කරලා ඒ වුණත් ඔබ වහන්සේ පටන් ගන්නකොට ඔබ වහන්සේ එල්ලෙට නෙවෙයි වැඩ කරලා තියෙනවා එල්ලෙට නෙවෙයි තමයි. අපේ අම්මා බැලුවා කේන්දරේ බල්ලා හතර කේන්දරේ පාළු වුණා. ඒක නිසා මාව ගෙනලා පන්සලට බාර දුන්නා. අපේ ආමතුරෝ මට කිව්වා ඉදලා කරන්න අතු ගාපන් කියලා. අපේ ආමතුරෝ මට කිව්වා පඩිකම කරන හොදපන් කියලා. ඉතින් මං කිය මම දන්නේ නැහැ මේක එක. මං ගියා මං පඩිකම් හේදුවා. මං අතු ගෑවා. ටික කාලයක් ඉන්නකොට මම කිව්වා මේ සාමනීර බණ දහම් පොතක් තියෙනවා කියලා කියෝපන් කිව්වා කියෙව්වා. මං දන්නේ නැහැ මේ සාමනීර ගම. ටික දසක් කියarpද කිව්වා උපදම්පදාට පොත කියවපන් කියලා කියෙව්වා. මං දන්නේ නැහැ උපදම්පදා කියන්නේ මොකද්ද කියලා. කරගෙන කරගෙන යනකොට තමයි මට මේ තේරුනේ මේ සියලු Brahmacharya යෙදෙන්නේ නිවනට කියලා. ඒ නිසා පටන් ගන්නකොට මටත් එල්ලයක් තිබුණේ නැහැ. ඒක නුසුදුසුකමක් නෙමෙයි. ඕන වෙලාවක අපිට එල්ලයක් හදන්න පුළුවන්. ඒකයි මේ manussකමේ තියෙන වටින දේ. තිරසනෙක් වගේ සාජාසයට යට වෙලා නැහැ අපි. අපිට ඕන වෙලාවක අපේ එල්ලේ සකස් කර ගන්න පුළුවන්. එක්කෙක් ලෑස්ති නැහැ. ඔක්කොමලා gedirin ගినాව කුණු කන්දලේ විතරයි ඔළුවේ තියාගෙන ඉන්නේ. අලුත් දෙයක් එනකොට වෙනස් දෙයක් එනකොට ඉතින් ඉෂාට බැඳගෙන අඬනවා, පිරිත් නූල් ගැට ගහ ගන්නවා, ආරක්ෂක යන්ත්‍ර ඉල්ලනවා, සෙත් කවි කියනවා. ඒ මොකද මේ එල්ලේ හැදීගෙන පරමාර්ථය හැදෙන්නේ භාවනාවෙන්මයි. එක්කෙනෙක්වත් දන්නේ නැහැ නිවන කියන්නේ මොකක්ද කියලා. ඕන උනට ලැබෙන්නේත් නැහැ. ඒ නිසා මේ අත්ත සම්මාපණිද කියලා කියන්නේ කඩේ සාප්පුවේ ගන්න තියෙන එකක් නෙවෙයි ඉල්ල කියන එක. ඒක භාවනා කරනකොට සම්මාදීටියට ඉඩ තියාගෙන අර කියපු සීලානුග්‍රහිත සුතානුග්‍රහිත සාකච්ඡානුග්‍රහිත කරලා සමත විදර්ශනා වඩනකොට තමයි අපිට තේරෙන්න පටන් ගන්න මේ කොහෙද යන්නේ කියලා. නිසා පටන් ගන්නකොට එල්ලයක් නැතිකම නුසුදුසුකමක් නෙවෙයි. ඒක තියාගෙන තමයි බුදුහාමුදුරුවන්ට බණ කියලා තියෙන්නේ. එකයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙනස් වෙන්න ලෑස්ති වෙන්න ඕන. මේ සද්ධාව යටතේ මේ සීලය යටතේ මේ සතිය යටතේ වෙනස් වෙන්න ලෑස්ති නම් ධර්මය අපිව අභිෂේක කරනවා. ධර්මය අපිට සම්මා පණිදිහක් මෙන්න මේකටයි දරුවෝ ඔබ මේ බණ භාවනා කරන්න කියලා කියලා දෙනවා. ඒකවත් අඩු ගන්න මේ රිට්‍රීට් එක කරනකොට දැනගන්න පුළුවන් වුණොත් මුළු රිට්‍රීට් එකම සාර්ථකයි. අපි භාවනා කරන පරියන්ක ඉන්නකොට මෙන්න මේකයි බලන්න ඕනේ. අපි සක්මන් කරනකොට මෙන්න මේකයි බලන්න ඕනේ. එදිනදා ජීවිතේ මෙන්න මේකයි බලන්න ඕනේ කියලා මානසිකාර්ය යෙදවිය යුතු තැන හරියට දන්නවනේ ඒකට කියනවා යෝනිසෝ මානසිකාර්ය. ඒකවත් දන්නේ නැත්තම් මං වාඩි වෙච්චාම මොකද්ද බලන්න ඕනේ? ඉන්න තක්මන් කරන මොකද්ද බලන්න ඕනේ? එදිනදා ජීවිතේ අපි භාවනා කරලා කොතනද මානසිකාර්ය යොදන්න ඕන කියන දන්නේ නැත්තම් අයෝනිසෝ මානසිකාර්යට යනවා. එතකොට මාරය ඇවිල්ලා එතන පදිංචි වෙලා අපි කෙලෙසයට යොමු කරනවා. කෙලෙසෙතන ඉඩ ගන්නවා. ඒ නිසා භාවනා කරනකොට අපි අර ප්‍රශ්න සාකච්ඡා වැඩපිළිවෙල මතක් කරා වගේ සීලයක් ගත්ත පරිසමාදන් වෙච්ච බව දන්නවද? කමටහන හිතේ තියෙනවද? මේ තියෙන විවස්ථා ටික දන්නවද? එහෙම නැත්නම් ඉතින් අනාතයි අසරණයි. ඒ තුනවත් දන්නේ නැත්නම්. ඒ ටික දැනගත්තට පස්සේ පරියන්කයට ගියාට පස්සේ මේක තව සුද්ධ කරන්න ඕනේ අපි. අපි කරපු දේ හරිද, දැකපු දේ හරිද කියලා ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. සක්මණට ගියාට පස්සේ තමන් කරපු දේ කිව්වොත් කීත හැකි ආ මෙන්න මෙච්චර හරි මෙච්චර වැරදි. එදිනදා ජීවිතේ කොහොමද සත්‍ය පවත්න්නේ කියලා කිව්වොත් කීත හැකි. ඒ නිසා මේ පණිදිය සකස් කරලා දෙන එක මේ යන ගමනේ එල්ලේ මේක විය යුතුයි කියලා සකස් කරලා දෙන එක දන්නේ නැත්තම් ගෝරයා දන්නේ නැත්තම් ගුරුමි පඬිස්සාංශ කියනවා ගුරුන්නාන්සේ 100ක් වයි කියනවා. ගෝලයාගේ කිසිම දෝෂයක් නැහැ. මොකද අපි ඔක්කොම නන්නත්තර જાතියක්. කිසිම කෙනෙකුට එල්ලයක් නැහැ. ඔය කවුරු මොන જાතියෙන් කියන ගියත් මෙන්න මේකට යන්න හදන්නේ කියලා ඒක හිතලුවක් මනෝවිකාරයක් විතරයි. ඒක එන්නේ එන්නේ සුද්ධ වෙන්න ඕන. ඒකට කියන ඕපනයික ගතිය කියලා. එන්නේ එන්නේ උපනායනය වෙන්න ඕනේ මම මේ යන්න හදන්නේ මෙන්න මෙතෙන්ඩයි කියන එක අත්ත සම්මා පනිදි නැත්තම් අපි කොච්චර මහන්සිලා ගියත් කොච්චර සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා තිබුණත් එල්ලේ යොනු යොමුව ගොනුව නැත්තම් ඉතින් පිස්සුවලියෙක් කැලිය විදිනා වගේ හැප්පෙන එකයි වෙන්නේ. ඒ නිසා මේ භාවනා කරනකොට මේ පණිධිය එහෙම නැත්තම් මේ මුඛයට එන මේ මේ මොකද්ද මේ මම සාක්ෂාත් කරන්නේ කරන්නේ නැද්ද මොකද්ද වඩන්න හදන්නේ කියන එක දන්නේ නැහැ. දන්නේ නැතිකම දන්නවනම් එතකොට ඒ සාකච්ඡා කරන්න පුළුවන්. උඟ දෙනෙක් ඒකවත් දන්නේ ඒක මේ භාවනා මධ්‍යස්ථානක ඉගෙනගත යුත්තක් කියලා උඟ දෙනෙක් හිතන්නේ උඟ දෙනෙක් gedirin ගෙනාපු කුරුවල් වෙච්ච අදහස් වගේ ක්‍රියාත්මක කරන්න හදනවා. ඉතින් එතකොට යාට වෙන කෙනෙකුටවත් යාට කියලා දෙන්න බෑ. මොකද යාගේ භාජනයේ හිපිරලකේ කොච්චර මොනවා දැම්මත් උතුරනවා. ඒකට දරන්නේ නැහැ. ඒ නිසා හිස් භාජනයක් සහිතව ඉන්නවා නම් කල්යාණ මිත්‍රයාට ගුරුන්නාසයට එයාට වැඩි භාවනා කරපු එක්කනට මෙයාට පණිවිඩයක් හොඳ එල්ලයක් හොඳ යොමුමක් හොඳ ගුණයක් ඇති කරලා දෙන්න පුළුවන්. ඒක නැතිකමට කියන ඕලමොලකම කියලා. ඒක තියෙනකමට කියනවා නිහතමානී ගතිය කියලා. ඒ නිසා අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුදුජාණන් වහන්සේට දෙනවා අපේ ජීවිතය අපි ඔබ වහන්සේ සරණ යනවානේ මට සුදුස්සක් කරන්න. ධම්මං සරණං ගච්ඡාමි ධර්මයට අපි පාව පැවරෙනවා ඔබ වහන්සේ ධර්මය අපිට සුදුස්සක් කරන්න කියලා. සංඝං සරණං ගච්ඡාමි සංඝයාට පැවරෙනවා. අනේ අපිට සුදුස්සක් කරන්න කියලා. ඊට පස්සේ සීලක පිළිහිටනවා. ඒදී නැතුව මේ gedirin ginapayak කරන්න හදනවා කියලා කියන්නේ අත්ත සම්මා පණිදි කුරුවල් වෙච්ච එකක් තියාගෙන ඉන්නවා. අයුරුසමංස්කාරය. හදන්න අමාරුයි. මේ තුනටම අවසාන වශයෙන් කියන්නේ පුබ්බේචකත පුඤ්ඤතා පෙරකල පිඤ්ඤති බව. ඒ පෙර කළ පිං ඇති බව නැත්තම් කොච්චර කිව්වත් මේ භාවනා කරන්නේ මේ එල්ලෙට කියලා මේ ගෙනාවු gederin ගෙනාවු කුණ අයින් කරලා ඒ භාවනාවේ නියම යෝනිසෝමනසිකාට ඉඩක් දෙන්න ලැබෙන්නේ නැහැ. ඒකට පෙර කළ පිංකම තියෙන නිසා මේ හතරට කියනවා ධම්මචක්ක කියලා. පතිරූපදේශ වාසය, සපෘස සම්පනිස්සය, අත සම්මාපණේදී පුබ්බේච කත පුඤ්ඤ තමයි එකින් එකට එකින් එකට එකින් එකට තල්ලු වෙනවා. ධම්මචක්ක අපි මහා මංගල සූත්‍රය කියනකොට ප්‍රතිરૂපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤිතා අත්ථ සම්මා පණීදිච ඒතම් මංගල මුත්තම. ඉතින් ඉස්සල ගාතාවේ කියනවා අසේවනාච බාලාණං පණිතාණංච සේවනා. ඉතින් මේ ධර්ම මේ පද හතරෙන් මෙච්චර ගැඹුරක් තියෙන බව අපි දන්නේ නැහැ පුදේ හවත මේක කියුවට මේ භාවනා කමටහනක් කියලා නෙවෙයි අපි දැන් මේ කෙල්ල දීගේ දෙනකොට කියන්න ඕන සූත්‍රයක් කියලා නේ කියන්නේ මේ මේ මංගල සූත්‍රේ. බබෙක් හම්බ වෙච්චාම කියන්න ඕන එකක් කියලානේ. මේ මගුල් කණ්ඩ පෙන්කෙලින්න ගන්න සූත්‍රයක් කරගන්නේ. මේක මේ කමටහනක් කරගන්නේ නැහනේ. ඉතින් ඒක නිසා ඒක ඒ සූත්‍රයක තියෙන ගැඹුර තේරුම් ගන්න නම් මේ භාවනාවකට පෙළඹෙන්න ඕනේ. භාවනාවට පෙළඹුණාට පස්සේ සාරිපුත්තු සාංශේ කියනවා උඹලා දන්නවනම් උඹලා ඉන්නේ ප්‍රතිરૂප දේශයක කියලා. උඹලා දන්නවනම් මේ ශාසනය කියන්නේ සාරිපුත්තාදී මහා ස්වාමීන් වහන්සේලා ඉන්න සත්පුරුෂ උපනිෂයක් තියෙන තැනක් කියලා. උඹලා දන්නවනම් බුදුහාමුදුරුව විතරයි මානවයට එකම පරමාර්ථයක් නිවනක් ඉදිරිපත් කරපු එකම සාස්ෘණ වහන්සේ කියලා. උඹලා දන්නවනම් බුද්ධෝත්පාද කාලෙක උපදින්න ගොඩාක් පිං කරන්න ඕනේ කියලා. දැනීමම මේ බණ ඇහිීමම මංගල කාරණාවක්. එහෙම නැත්නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි අනේ අපි වගේ කාලකන්ණි කිය තමා විහිං තමන්ම නිදාටපත් කර ගන්නවා. ඒකට මං හිතනවා ඒක අපේ ආගම අපිට කරපු සාපයක් කියලා. ආගම තමයි අපිට මේ පෙන්ලා දීලා තියෙන්නේ. උඹට මේක නෙමෙයි පිම්බිම ඉන්දියාව. දඹදිව යන්න ඕන. පන්සලෙන් තමයි මේ ටික ඔක්කොම අපට කරලා දෙන්නේ. සත්පුරුෂ සංසේවනය මේ කාලේ ගන්න බෑ. මෛත්‍රී බුදුහාමර වෙනකන් හිටපන් දැන් ඉන්න කට්ටිය ද සෙකන්ඩ් හෑන්ඩ්. ඒගොල්ලෝ රීකන්ඩිෂන් කරපු ඔරිජිනල් බඩු වෙන්නේ ඊගාව නෙවෙයි. එහෙම නැත්නම් අත්ත සම්මා බණදී අනේ මේ කාලේ මොන නිවන්ද ඒක කරන්න බෑ. පුළුවන් දෙයක් කරන්න. කියලා ඒ නිවන පැත්තක තියලා බුද්ධ ශාසනේ මදේ පැත්තක දාලා ඉතුරු ටික අරගෙන බෙර ගහනවා කොඩි දානවා සුන්ද කුතු පත්තු කරනවා මල් පුදනවා හෙන්න ගෝසා හැබැයි හරේ නෑ ගත යුතු හරේ නෑ ඊට පස්සේ මේ මේ වෙනකොටත් මේක කියනවා නම් ටිකක් අල් වැඩි ඇති පළවෙනි දවසේ මේ වෙනකොටත් අපි නිවන් දැකලා තියෙන එක දන්නේ නැතුව මේ ඉන්නේ කියලා කිව්වොත් එimhe මම හිතනවා කට්ටිය නැගිටලා යයි කියලා මෙතන එක එක්කත් පිළිගන්න කැමති නෑ. එක එක්කත් පිළිගන්න කැමති නෑ මේ වෙනකොටත් නිවන තියෙන ඔය කුණු කන්දල් අයින් කරපුවා ඒතර නිවන මතුවෙනවා. එක්කෙනෙක්වත් කියන්නේ ඒගොල්ලෝ කියන්නේ පිස්සු කතා කරන සාංශ මට දරු තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒව ජීදි මොන නිවන්ද? අපි මේ අඹදොරවන් දකින මිනිස්සුනේ එහෙම එකක් වෙන්න බෑ. නිවන තියෙන්නේ මේ ලෝකේ නෙවෙයි ඉහළෝ එහා ඈත. ඔබ වහන්සේලා නම් ඉතින් අරණ්‍යගත වෙලා ඉන්න නිසා ඔබ වහන්සේලා ගන්න ලාවට තියෙන්න ඉඩ තියෙනවා. අපි ළඟ නම් බෑ. ඒ මොකද අපි මේ පෞල් ජීවිත ගන්න අමුදරුවන් රගෙන ගෘහ ජීවිතය ගත කරන්න නැත්තෝ කියලා manussකම එකෙකුට මතක නැහෙනි. එකෙකුට මතක නැහැ අපි මිනිස්සු වශයෙන් සමානයි කියලා. බුදුහාමුදුරුත් අපේ එක්කෙනෙක් කියලා මතක නැහැ. සාරිපුත්‍ර සංසෙත් මිනිස්සෙක් කියලා මතක නැහැ. ඒ කට්ටිය කියන උත්තරම මිනිස්සු කියලා ඒවල වැත්තක දාලා අපි පල්ලහැට දාගන්නවා. ඒකට නෙවෙයි සාරිපුත්‍ර සාංශ මේ බණ කියන්නේ මේ කරුණු හතර සාක්ෂාත් වෙන්නේ මිනිස්සෙන්ට විතරයි. ඒ සාක්ෂාත් වෙච්ච එක නේක දන්නේ නැත්නම් ඊට වැඩිය සාපයක් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ බණපදයක් හොයාගෙන තිනවා මේ ත්‍රිපිටකයේ අවසලා දුර්ලභා කන සම්පatti මහණ මේ ක්ෂණ සම්පත්තියේ දුර්ලභයි තත්ත විවේකෝ විපත්ති ඒක දන්නේ නැතුව ඒකේ පෙන්කෙලිනෝ නම් ඊට වැඩි විපත්තියක් යට නැහැ මෙච්චර වටිනා ධර්ම ලැබිලත් ඒක පාවිච්චි නොකර අනේ මට මේ හොඳ ප්‍රතිරූපදේශයක් ලැබුණේ නැහනේ. අනේ මට කල්යාණ මිත්‍ර හම්බුන්නේ නැහනේ. අනේ මගේ ජීවිතේ එල්ලයක් නැහනේ. අනේ මට පෙරකලපින් නැහනේ කිය කිය අර ලැබිච්ච එකට වසුරු හෙලනවා නම් ඊට වැඩි විනාශයක් නැහැ. සාරිපුත්‍රයන්සේ පෙන්වන දන මේක පැත්තක තියලා. මේක තියනවාද කියලා බලන්න. ප්‍රතිරූපදේශයේදී කියලා බලන්න මම දැන් මෙතන ඉන්න පුළුවන්ද කියලා බලන්න. මේ දැනට ඇහෙන බණ ටිකෙන් අපිට මෙතන ඉන්නකොට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්ද කියලා බලන්න. මේ ලාමක කුසල් පැත්තක තියලා අධි කුසලයේ අඳුනා ගන්න. හොඳ හොඳයි. නමුත් ඊට වඩා හොඳක් තියෙන වෙලාවේදී හොඳ කරේ තියාගෙන ඉන්න හන මිටිය කරේ තියන්න වෙනුවට හොඳ පැත්තක තියලා හෝ වඩා හොඳට යන්න බලන්න. මේ කරන්න පුළුවන් උඹලට විතරයි වෙන කාටවත් බෑ මොකද පෙරපින් තියෙනවා. අන්න ඔය හතර කවදා හරි යම් කිසි කෙනෙක් සමුර්ධ වුණොත් සමාදන් වුණොත් එයාගෙන් ප්‍රශ්නයක් අහනවා සාරිපුත්තු සාංශේ කතමේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා. මෙන්න මේ කරුණු හතරෙන් ආඩ්‍ය වෙච්ච ආඩ්‍යම නුණත් කමන්නේ ඒක දන්නවනම් එවැනි කෙනෙක් මේ උපකාරක ධර්ම තියෙන කෙනෙක් මොනවද වඩන්න ඕන? චත්තාරෝ සතිපට්ඨානා. සතර සතිපට්ඨානේ වඩන්න ඕන. සතර සතිපට්ඨානේ වඩන්නේ ඉස්සලා දැනගන්න ඕනේ මං ඉන්නේ ප්‍රතිરૂප දේශික කියලා. සතර සත්පානේ වඩින්න ඉස්සලා දැනගන්න ඕනේ මට දැනටමත් කල්යාණ මිත්‍ර සේවනයේ තියෙනවා මට වැඩි වසුපට්ටානේ දන්න කට්ටිය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම දැනගන්න ඕනේ අත්ත සම්මාපණිදි නිවන පැත්තක තියලා අඩු ගානේ සතර සතිපට්ඨානේ තියෙන සතිපට්ඨානේ කියන වචනේ මගේ ජීවිතේ પરමාර්ථය කරගන්න. මේ සතිපට්ඨානේ කියන බරපතල වචනේ පැත්තක දානවා නම් සතිය කියන එක මගේ ජීවිතේ પરමාර්ථය කරගත්තා නම් වැඩමුළුව සාර්ථකයි. ඒ බුරුම ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නකොට ඒ ශාංශය ඒ වෙනකොටමත් අවුරුදු 40ක් ධර්මදූත සේවයේ කමඨාන් සුද්ධ කිරීම සහ ඒ කටයුතු කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ බටහිරට යනකොට ඒවා ප්‍රතිරූප දේශ නෙවෙයි. ඒ මිනිස්සු සතිපට්ඨාන දිහා මොනවක්වත් දන්නේ නැහැ. නමුත් ලොකු ගෞරවයකින් මේක කරන්න හදනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම මේ රටට ගිහිල්ලා කිව්වොත් එහෙනම් මම මේ බුදුන් නියෝජනය කරනවා කියලා එකෙක් කැමති නැතුළු තව පුද්ගලයෙකුට වඳින එක දැන් මේ මිනිස්සුන්ට ගැළපෙන්නේ නැහැ ඒ රටක. පොඩ්ඩක් මතක තියානින්න මේ තේරවාද ශාසනය විතරයි අම්මට අපට වඳින සහ හාමුදුරන්ට වඳින ගතිය තියෙන වෙන කිසිම ආගමක තහනමක්. වැඳුම් ලැබිය යුත්තේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ විතරයි. උන්වහන්සේ ඉඳදී තව කෙනෙකුට වැඳොත් දෙයියන්ට නිග්‍රහයක් මරන්න ඕනේ. ඒක නිසා කිව්වොත් මම මේ බුදුන් නියෝජනය කරන කෙනෙක් කියලා මොකද බුදුන්ව වඳින්නේ? යත් මිනිස්සෙයි. ඒ නිසා කියන මං කට වරද්දා ගන්නෑ මං කවදාකවත් ගිහිලා බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් පෙනී හිටින්නේ නෑ. ඊට පස්සේ ගියාට පස්සේ කියන මම ධර්ම දූතයට ආවේ කියලා. මම ධර්මය කියන්නේ මූල ධර්මයක් නේ. පුද්ගලෙක් නෙවෙයිනේ. ඒ නිසා බුද්ධ ධර්ම බුදුන්ගේ කියන නම මම පාවිච්චි කරන මං කියන ධර්ම දූතයට ආවේ කියලා. ඉතින් එතකොට ඒගොල්ලන්ට පොඩි සාන්තියක් දැනෙනවා. මේ පුද්ගලාභි වන්දනයක් නෙවෙයි. ධර්මයක් උගන්වන්න. ඊට පස්සේ කියනවා ධර්මය කියන්නේ මොකක්ද? ඊට පස්සේ 84000ක් කියනවා කියනකොට ඔන්න කලන්ත ඇදලා වැටෙනවා. ධර්මය කියව මෙන්න මෙච්චර විතර පොත් ගොඩක් තියෙනවා. ඊට කියන ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ දවස් 10 රිට්‍රීට් එකක් කරලා අපි කොහොමද ඉතින් ධර්මයේ හරි වැරදි චෙක් කරගන්නේ? එච්චර තියෙන ඇත්ත. උන්වහන්සේ කියන ඇත්ත තමයි මම ඒ සංසේ චට්ට සංගායනාවේ හිටපු ඕසාන පරීක්ෂණයේ හිටපු ධර්මයේ දන්න ධර්මතර ස්වාමීන් වහන්සේලා මටවත් තාම ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ තරම්ක විශාලයි. ඒ තරම් ධර්මස්කන්ධය කියලා මේ ඇමරිකන් කාර්යයකට දවස් 10 උගන්නන්න කියලා වෙන්නේ නැහැ එසකින් ওই මුළු ධර්මයේම තියෙනවා සතිපට්ඨාන සූත්‍රය කියපම යන්තම් හුස්ම ගන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රය කොච්චර මෙන්න මෙච්චර විතර පොත. ආ ඊට පස්සේ ආය උලම්බයි. මේක ඉවර කරලා සතිපට්ඨානේ අටුවාවට්ටිකාත් එක්ක කියවන්න ජීවිත කාලෙක බෑ. එතකොට කියනවලු ඒකත් ඔක්කොම ඕනේ නෑ. සතිපට්ඨානය කියන එක තේරුම් ගත්තත් ඇති මුළු සූත්‍රෙම ඕනේ නැහැ. එහෙනම් ස්වාමීන් දැන් අපි වාඩි වෙන පොඩ්ඩක් අපිට කියලා දෙනවද? මේ සතිපට්ඨානයි කියලා මාත්‍රකාව පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා මුළු දවස් 10ම කියලා දෙන්නේ සතිය කියන වචනේ විතරයි. සතිය කියන වචනේ විතරයි ඒ සාර්ථකයි. පුළුවන් නම්. ඒ නිසා මේ රට රාජ්‍ය අල්ලන්න ගියාට කවදාකවත් අපි ලොකු සංජීවනවල දොඩම් ගොඩක් බදාගත්තට එක ගෙඩියක්වත් අහුවෙන්නේ නැහැ. දොඩම් ගොඩ බදාගත්ත එකක් ගණන් අතේ. ඒක අහුවෙනවා. ඒක නිසා මේ මහා ව්‍යාපාරදීදී සතිය කියන එක විතරක් ඉගෙන ගන්න උත්සාහ කරමු සමහර විටක හරියන්න ඉඩ තියෙනවා. හරියන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ මේ ඔක්කොම gediy පිටින් අල්ලන්න හදලා. ඒකෙත්ට නෙවෙයි. අපේ පවුලයටත් අල්ලලා දෙන්න හදනවා. දරුවන්ටත් අල්ලලා දෙන්න හදනවා. අම්මට අප්පටත් දෙන්න හදනවා. නෑදෑයින්ටත් දෙන්න හදනවා. Tamanටවත් අල්ලා ගන්න බැරි කේ. ඒ නිසා අපි මේ අත්ත සම්මා පණිදි ජීවිතයේ හොඳ පරමාර්ථයක් එල්ලයක් ගොනුවක් කියන එක මේ වැඩමුළුවට වර්ණගන්නේ අපි නිවන නෙවෙයි. එන්න ධර්ම නෙවෙයි සතිය විතරයි. ඉතින් ඒක කියනකොට කියන්න පුළුවන්. දවසේ මාතුකාට දැනුයි බහින්නේ මේ පැයක් ගියාට පස්සේ මම. අර සතිය කියන්නේ මොකද්ද කියලා බැලුවොත් මේ අර මුල් පරිදි වනපතිත් කියනා වගේ ඇයි මේ සතිය මේ තරම් අපිට අරුමයක්? ඇයි මේ සතිය අපිට මේ තරම් සුදුරිදී ඇඳගෙන සිල් අරගෙන භාවනා මධ්‍යස්ථානට අවිල්ලා අනුන්දන බතක් කාලා මේ විදිහට පේවෙන්න ඕනේ කියලා තියෙන මුළු සංසාරෙම අප අසතියෙන් ගත කරලා තියෙන්නේ. ඒක තව පැත්තකින් ඔප්පු කරත හැකියි. අපි හිතාගනිමු ආදුනිකයෙක්ගේ පැත්තෙන් බලලා යම් චිත්තක්ෂණයක Taman මම දැන් මෙතන ඉන්නවා කියන එකට එළඹුණා නම් එළඹි මොහොතට ආවනම් ඒක සතිය කියලා අපි දල වශයෙන් හඳුනගමු. ඒක මේ ඉන්න ඕනම කෙනෙකුට දැන් මම කතා කරනවා ඒ වචන ඕ නැත්නම් කන් වලට ඇහෙනවා මට දැන් ඇහෙනවා කියන එකට හිත එළඹෙන්න පුළුවන්. එimhe එළඹුණාට පස්සේ පේනවා හරි මේ චිත්තක්ෂණ මම සතියේ ඉන්නවා. ඒතර සතිපට්ඨානය කියන්නේ මොකක්වත් නෙවෙයි චිත්තක්ෂණේ තව චිත්තක්ෂණයටපත් කරන එක විතරයි. මේ සතියේ එළඹවලා ඊගා චිත්තක්ෂණයේ සතිය පවත්තන්න අපි දන්න දහංගට දානවා. මේක තියන්න බැරි ඇයි කියලා හිතනද මේ සතිය හඳුන්වා දුන්නා පස්සේ මේ ඊගාව චිත්තක්ෂණට ඊගා චිත්තක්ෂණක પરම්පරාවට නොගිහින් මේ සතියෙන් හිත පිටපනින්නේ මුළු සංසාරේ පුරාවට අපි කරලා තියෙන වර්තමාන චිත්තක්ෂණයට වෛර කරපුයි. මුළු සංසාරෙම අපි ඉඳලා තියෙන අතීතේ අනාගතේ. මුළු සංසාරෙම ඉඳලා තියෙන අරයමයා ගැන කල්පනා කරගෙන අතන මෙතන ගැන කල්පනා කරන නිකමට හරි හිත ආවොත් වර්තමානෙට හිටින්නේ කුඩල්ල කොට්ටේ උඩ තිබ්බාගේ පයින් ඒ තරම්ම ද්වේෂ කරනවා ඒ නිසා අපිට සතියට පූර්ණ ගෞරවය පූර්ණ ශ්‍රද්ධාව පූර්ණ එලඹ සිටීම ගත කරන්න පුළුවන් නම් ඒක මේ වැඩමුළුවකදී අඳුන ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ අපි නිවනේ ඉන්නේ එලඹිච්ච චිත්තක්ෂණේ නිවනේ ඉන්නේ. ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. ඒ හුඟව දෙනකොට ඒත්තු ගන්න අමාරුයි. මෙහෙම ඒක නිසා කියනවා වෙන පැත්තකට දාලා. සත්‍යමත් චිත්තක්ෂණයක් Taman අඳුනා ගන්නවා. මේ මොහොතේ මම සතියේ ඉන්නේ කියලා. ඒක තමයි මුළු ජීවිතේ මුළු සංසාරෙම අපි කරපු බරපතලම කුසලයි. අපි මේ මිදිර කන්ද තරම් දන් දුන්නට වැඩිය. එහෙම නැත්නම් කොච්චර සෝ කාලයක් සිල් රැක්කට වැඩිය. බණ භාවනා කරාට වැඩිය මේ එක චිත්තක්ෂණයක් සතියේ සිටීමේ උපරිම කුසලයේ සිද්ධ වෙනවා කිව්වට මේකේ කී දෙනෙක් බාරගනීද කියලා මට සැකයක් තියෙනවා. මොකද මෙතන ඉඳගෙනත් කල්පනා කරන්නේ gedare හිටියනම් පන්සල් යන්න තිබ්බා. gedare හිටියනම් පූජාවක් කරන්න තිබුණා. කටින පින්කමට ඉන්න තිබුණා. අරයට කරණ තිබුණා මේ පින්කම්මනේ තියෙන්නේ. ඊට වැඩිය ගරු එකක් මෙතන සිද්ධ වෙනවා කියන එක දන්නේ නැති නිසා මෙහි ආවට පස්සේ අපේ හිත ලාමක කුසල් වලට කොච්චර දුවනවද කියලා ඉලක්කම් දාලා තියාගන්න බලන්න අපිට ඉලක්කම් ගන්න ලියාගන්න බෑ. අර ගරු කුසලය සතිය තනම් බාල්දු කරලා පාචල් කරලා මෙතන ඉඳගෙනත් අපි নানা ආකාර පිංකම් අර වැඩ කෙරුවා නම් හොඳයි මේ වැඩ කෙරුවා නම් හොඳයි කියලා හිත පිට යනවා. ඒක නිසා සතිය මේ සතිපට්ඨානේ චත්තාරෝ සතිපට්ඨානා කියන වචන 10 time මම මේ හදන්නේ. සතිපට්ඨානේ සතිය කියන වචන තමයි මේ ඨාන කියන වචන එකතු කරලා يعني ස්ථාපිත කරනවා. තාවුරු කරනවා කියන එකයි ස්ථානගත කරනවා ඨාන ගාම ඨාන ස්ථානගත කරන එකයි තියෙන්නේ. ප ဋ ාණ කියන්නේ ප්‍රකාශ ලෙස දැන දැන දැක දැන. ආනේ විදිහට සතිය වඩන්න ගියාම මේ එක්කෙනෙක්වත් නුසුදුස්සෙක්වත් භව සම්පatti නැති කෙනෙක්වත් නෙවෙයි ඒකට තියෙන द्वේෂයක් තියෙනවා සංසාරේ පුරාවට අපිත් එක්ක පුරුදු වෙලා. ඒක දකින්න අපි කැමති නැහැ. මම මේ සතියට යන්න බැරි එක නෙමෙයි ප්‍රශ්නේ. ගියාට එකේ හිටින්නේ නැත්තේ පෙරලෙන්නේ මොකද? අපිට පේන්නේ වෙන දේවල් වල තියෙන ආශාව නිසායි කියලා. ඒකත් බොරු නෙමෙයි. ඒකට තෘෂ්ණාව කියනවා. සතියට द्वේෂයක් තියෙනවා. එහෙම නැත්නම් නිවනට පිළිබඳ බයක් තියෙනවා. නිවන පිළිබඳව සැකයක් තියෙනවා. ඒකේ හෙලි කරගන්න අපේ වචන භාෂාවේ නැහැ. ව්‍යාකරණේ නැහැ. ඒකටයි කමඨං සුද්ධ කරනකොට අපිට කියන්න වෙනවා ගොඩක් වෙලාවට මම මෙතෙන් නම් ගියා මට මේක විස්තර කරගන්න බෑ කියලා කමඨහන ගැන අවංකව කියන්න හදන හුඟව දෙනකොට තේරෙනවා. ඒකට අභ්‍යාසයක් මම දෙන්නම්. කොයිම වෙලාවක හරි වාඩි වෙච්ච වෙලාවක නැත්නම් තක්ම කරන වෙලාවක නැත්නම් පිටාන කෝපයක් හොදන වෙලාවේ Taman ඒ කරන වෙලා කරන දේටම හිත ගියයි කියලා හිතන්න. වාඩි වෙලා ඉන්නකොට මම දැන් මෙතන ඉන්නවයි කියලා හිතුණා. නැත්තම් තේරුණා, වැටහගත්තා. මේ කාටරි කියන්න උත්සාහ කරන බණ්ඩ වචන හම්බ වෙනවද කියලා බණ්ඩ මම දැන් මෙතන සතිය ලැබිලා ඉන්නවා. ඒක කොහොමද අත්විඳේ? ඒක කොහොමද අත්දැක්කේ කියලා කියන්න අපේ භාෂාවේ වචන නැහැ. මොන භාෂාවකවත් බෑ. යම් චිත්තක්ෂණයක තමයි සතිමත් වුණා නම් ඒක ප්‍රකාශ කරන වචනය. ඕනම කෙලෙසයක් කුණක් කියන්න වචන තියෙනවා. ඒ නිසා සරුවචනාංශේ දල වශයෙන් කියනවා කිව හැකි සියලු දේවල් කෙලස් නම් කරලා කිය හැකි සියලු දේවල් කෙලස්. මේ ධර්මය සතිය නැත්නම් නිවන කොච්චර නික්ලේශීද කියන එකට වර්ණ ගන්න බෑ. ඒක අතක් අවචරයි. බුදුන්සේ සඳහන් කළා තියෙනවා හැම ධර්මයක්ම සංඥාවෙන් කෙලසිලා තියෙනවා. නමක් දාපු ගමන් කෙලසිලා. ඒක ඇයි ගන්න දෙයක් නෑ අපේ සිංහල භාෂාවෙන් කියනවනම් රීකන්ඩිෂන්. නම දාලා තියෙන හැම එකම රීකන්ඩිෂන් අලුත් වලට නමක් නැහැ. ඒ නිසා අපිට සතියේට ගිය වෙලාවට කියාගන්න බැරි ගතියක් එනවා. ඉතින් අපි මේ බැරි කට්ටිය එකතු වෙලා දෙවෙනි භාෂාව ඉගෙන ගන්න බහතෝර ළමයි වගේ අපි උත්සාහ කරනවා කොහොමද සතිය ආපුවම අපි දැනගන්නේ. කොහොමද ඒක සාක්ෂාත් ප්‍රත්‍යක්ෂණය කරන්නේ. කොහොමද පොතේ පතේ තියෙන්නේ කියලා වචන නැහැ. 84000 ධර්මස්කන්ධ කිව්වත් ඕක නැහැ. සතිමත් වෙලා බලන්න ඒක මෙහෙමයි කියලා කියන්න හදනකොටම සතිය කැඩෙනවා. සතිමත් වෙලා බලන්න මම මේ සතියෙන් ඉන්නකොට අපිට හරියට තේරුම් ගත්තා කියලා. ඒක විස්තර කරන්නේ කොහොමද කියලා හිතන එක හුඟ දෙනෙක් වෙනවා. මං ඉස්සර යනවා ධම්මික හමුදුර හම්බෙන්න. ඒ සඳහන් තමයි මට ඒක මුලින්ම අභ්‍යාසයට දැම්මේ 79 80. ඉතින් මම උත්සාහ කරන දවසක් ඇතුළත මම යුනිවර්සිටි එකේ දෙවෙනි අවුරුද්දේ හිටියේ. ඉන්න ගමන් සුදුරිදී අඳින්නෙත් සිල් රැකිල්ලක්වත් පන්සල් යාමක්වත් මගේ තිබුණෙම නැහැ. නමුත් ඉඳපු ගමන් ටෙලිවිෂන් එක හරි ඉස්සරහ හරි ඉඳගෙන ඒකට ටෙලිවිෂන් ආපු අලුත වගේ. ඉඳගෙන බලනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මට අල්ලන්න පුළුවන්. අද මේ ඇහෙන ශබ්ද ඇහෙන බව අල්ලන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මොකද්ද තේරෙනවා. ඊට යනවා වගේ නිකන්. මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා. මට හොඳට මතකයි දවසක ඇවිදින වෙලාවේ සක්මන් කරන වෙලාවක සක්මන නෙවෙයි ගෙදර එන වෙලාවේ ඇවිදින වෙලාවේ මම උත් හිතාගත්තා ඔක්කොම මිනිස්සු කතා කර කර පාරේ යනවා මම තනි වෙලා ඇවිදින එක බලන්න ඕනේ කියලා. බලනකොට මට පේනවා පියවර 3-4 රූකඩයක් වගේ මේක යනවා. එතකොට මට තේරෙනවා මේක අලුත් දෙයක්. 100%ක්ම හිත ඇවිදින එකේ විතරයි තියෙන්නේ. ඊපස්සේ ඒ ගාම මම ඒ ස්වාමීන් ළඟට ගිහිල්ලා දැන් තටමනවා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ඇවිදින වෙලාවේදී මගේ හිත ඒකේ හිටියා. නැති කියන්න බෑ. කොහොමද දන්නේ? ඒ ඒ ඒ තියෙන අපහසුවට මැත්තේ මට ඉංග්‍රීසි බෑ ඒ කාලේ. ඒ ශාන්සල සිංහල බෑ. ඉතින් මම උත්සාහ කරා ඊට පස්සේ බව මට පේන විදිහට උඹට මේක පොඩ්ඩක් අහුවෙලා වගේ තියෙන කියන්න උත්සාහ කරන්න එපා ආයෙත් ඕක කරන්න බලන්න. ඕනම කෙනෙකුට මම අභියෝග කරනවා භාවනාව හරි ගියා නම් ගොළු වෙනවා ප්‍රකාශ කරගන්න බැරි සත්‍යයටපත් වෙනවා. ඒක වෙලා නැත්තම් තාම තාම භාවනා පටන් අරගෙනවත් නැහැ. සුද්ධෙට මට කියත හැකි භාවනා පටන් අරගෙනවත් නැහැ. ඒ නිසා යම් දවසක Tamanට සතිය කියන දේ අස්පනා පිට පේන වෙලාවේ ආවොත් ඒ පුද්ගලයා නිකම්ම ගොළු වෙනවා. ඒක ප්‍රකාශ කරගන්න බෑ. ඒ තරම් නිර්මලයි. ඒකට නමක් පටබඳින්න බෑ. සංඥාවක් දෙන්න බෑ. විඳින්න බෑ. සංස්කරණය කරන්න බෑ. රූපාකාරයක් නෑ. විඥාණයට අහු වෙන්නේ නෑ. නමුත් අස්පනා අපිට තියෙනවා. ඒකයි මේ අපි වැඩමුළුවේදී කියන්නේ මේ ජීවිතයේදීම සතිය අත්දකින්න කෙනා ඒ චිත්තක්ෂණේ එයා වෙන ලෝකයකට යනවා. ඒක මේ කාම ලෝකෙටවත් එනතෝ මේ ගුරුත්වාකර්ෂය තියෙන ලෝකේ නෙවෙයි වෙන ලෝකයකට යනවා. ඒක තියෙන්නේ එහෙම මේ ලෝකේ ඉඳගෙනම සතිමත් වෙලා ඒ ලෝකෙට යන්න පුළන්නේ මිනිස්සෙකුට පමණයි. තිරිසනෙකුට අක්කත් යක්ෂයෙකුටවත් ප්‍රේතයෙකුටවත් මොකකටවත් යන්න බෑ. ඒකයි දුර්ලභෝ manussත්ත පටිලාභෝ කියන්නේ. නමුත් අපිට පේන්නේ වෙලාව ක්ලාන්ත වුණා, නිින්ද ගියා, අන්දමන්ද වුණා, සීවිකල් වුණා වගේ තමයි පේන්නේ. ඉතින් එතකොටම විජහාර රතන සූත්‍රය කියනවා නැත්නම් මංගල සූත්‍රය කියනවා මේ සිහියලව ගන්න. පතිරූප දේශ වාසෝජ බුබ්බේජගත පුඤ්ඤතා අත්ථ සම්මාපණීති ඒ තමංගල මුත්වන් කියලා පපු අත ගා ගන්නවා අර වෙලාවේදී මොනවා වුණත් දන්නේ. සතිය පිහිටපු වෙලාවට අපි ඒ තරම්ම බයයි. ඒ තරම්ම නුහුරුයි. ඒ තරම් අපිට වචන දාගන්න බෑ. ඉතින් කල්යාණ මිත්‍යා මේක කොහොම හරි කරලා කියලා දෙනවා. ඔන්න ඔතන තමයි භාවනාව වෙන්නේ. ඒකට පුළුවන් තරම් සද්ධායෙන් ඵලයක්. පුළුවන් තරම් සීලෙන් ඵලයක්. පුළුවන් තරම් සතියෙන් ඵලයන් ගිහිල්ලා ඒ ඒ ඔය නොදන්න කියන කියාගන්න බැරි තැනට යන්න බැරි ඇයි කයට සහ ජීවිතේ තියෙන තද බල ආසාව. මෙතන ඒ චිත්තක්ෂණයකට ඔය සත්‍යමත් වෙන්න කය සහ ජීවිතය අතාරින්න ඕන. මේ දෙකම කන්න බෑ. කයට හෝ ජීවිතයට යම් ආකාරයකේ සෙනෙහසක් ආදරයක් කරුණාවක් දයාවක් තියෙනවනම් අර පූර්ණ කායිනෝ චිත්තක්ෂණ වල සතිමත් වෙන්න බෑ. ඒක නිසායි කියන්නේ චිත්තක්ෂණයකට ඔය සතිමත් වෙනවා නම් එයා මුළු ලෝකෙමත් කයත් ජීවිතයත් දන් දෙන්න පුළුවන් ඒ නිසා උත්තරම දාන පාරමිතා. ඒකට කියන්න පුළුවන් පරමාර්ථ දාන පාරමිතාව. මුළු ලෝකෙමත් දෙනවා, Tamange කයත් දෙනවා, ජීවිතයත් දෙනවා. මොකද මේක හිතකට හිතන්න බෑ. මනුස්ස හිතකට හිතා ගන්න බෑ. ඒකයි මේ සතිය බලයක් විදියට. අති බල සම්පන්න ශක්තියක් විදිහට පෙන්වන්නේ සතියට එළඹුණා නම් ඒ වෙලාවේ මතකයක් හෝ වචනෙට කීමේ හැකියාවක් හෝ අත්දැකීමකුත් නැති අත්දැකීමක් වෙනවා. මේක මේ જાතියේ ආගමේ ඥාන පිරිමකමේ පැවිද්දේ කිසිම දෙයක රඳා පවතිලා නැහැ. ඒ නිසා බටහිර ලෝකේ දැන් හරි සරට මේක ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා සතිය කාගවත් අධිකාරී ශක්තියක නැහැ. කිසි කෙනෙකුට කියන්න බෑ තව කෙනෙකුට උඹට මම සතිමත් වෙන්න දෙන්නේ නැහැ කියලා බලපෑම් කරන්න බෑ. ඒකම කිසි කෙනෙකුට තව කෙනෙකුට කියන්න බෑ මම ඔබ සතුටුමත් කරනවා කියලා කරන්නත් බෑ. ඒක තන්නේ ක්‍රම අහම්බයක් ඒ තරම්ම පිවිතුරුයි, ඒ තරම්ම පිරිසිතුයි, ඒ තරම්ම නවමුදියක්. එසා ආදුනිකෙක් නාහපු කෙනෙක් සතිය අහලා පළවෙනි චිත්තක්ෂණය සතිය මම මේක තමයි සතිය කියලා තේරුම් ගත්ත දවසේම හැබෑ වෙනස පටන් ගත්තා. එදා ඉඳලා මෙයා තේරුම් ගන්න මේ manussකමත් එක මේක තිබිලා තියෙනවා. අපි මේක මම උත්සාහ කරුවේ අපි බැලුවේ මගේ ෆොටෝ එකක් අරගෙන අනන්‍යතාවයේ දාගෙන මේකට නමක් දාගෙන මේකට පටබැඳි නමක් දාගෙන උපාධියක් දාගෙන මේක පිස්සු කෙලවන්නනේ. එහෙම නැත්නම් මේක අතාරින්න නෙවෙයිනේ. නමුත් සතියට යනකොට ওই සේරම හැලෙන නිසා පුදුම බයක් තියෙනවා. සතිය එසේ මෙසේ කෙනෙකුට දරන්න බෑ. ඒ සතිය දුර්ලභ නිසා නෙවෙයි. අපි හිතාගෙන ඉන්නේ වෙන මොකද්ද? ඒ නිසා භාවිතා කළ යුත්තේ මොකද්ද කියලා සාරිපුත්‍ර සාන්තිය අහනවා. අර කියන විදිහට ප්‍රතිરૂපදේශ වාසික ඉපදිලා, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරත් ලැබිලා, තමන්ගේ පරමාර්ථයේ ගුණවත් හදාගෙන, නැත්නම් හදාගන්න ඕනේ කියලා දැනගෙන, පෙරකල පිණුත් ඇති කෙනා වැඩි යුත්තනම් සතිපට්ඨානයයි. ඒ සතිපට්ඨානය කියන වචනේ බරපතල නිසා සතියයි. ඉතින් මේ සතිය කියන එකට යනකොටම එයා මුලින් උදුරලා දැම්මා වගේ Tamange හිටපු අර තිබුණු සම්පූර්ණ පෙකිනිවැලේ බොක්කේ ඉන්න බබා පෙකිනිවැලෙින්ම කපලා දැම්මා වගේ මොකද්ද ගැසිල්ලක් ගැසෙනවා. මුළු පද්ධතියම සහලවන. උදාහරණයක් වශයෙන් කිව්වොත් භෞතික විද්‍යාව විනෝදේ කියන පොතේ ඒ පයිරල්මන් කියන මනුස්සයා කියනවා හොඳ ශක්තිමත් පාලමක් තියෙනවා කියලා හිතන්නේ කියලා. විශාල දෙගම්බඩ හිර වෙච්ච හොඳ පාලමක් තියෙනවනම් ඒ පාලමේ හරි හරිම ගුරුත්ව කේන්ද්‍රය හොයාගෙන ඒකට ගම්මිරි සැටයකින් ගැහුවොත් මුළු පාලම දෙදරනවා. ගම්මිරි සැටයට සාපේක්ෂව මුළු පාලම දෙදරනවා. ඒ නිසා අතින් මෙතෙන් ගැහුවට මුළු පාලම දෙදරන්නේ. ඒක හරියට ගුරුත්වාකර්ෂණයට ගුරුත්ව කේන්ද්‍රයට ලා ගැහුවොත් පාලම දෙදරන පුංචි දෝලනයක් පටන් ගන්නවා. ඊට පස්සේ ඒ දෝලනය එහා පැත්තට යන වෙලාව බලලා ආයෙත් ගම්මිරි සැටයකින් ගැහුවොත් අර දෝලනයේ දෙගුණයකට සාපේක්ෂව දෝලනය වෙන්න පටන් ගන්නවා. ගම්මිලි සැටෙන් ගහගෙන ගහන ගියොත් පාලම කඩන්න පුළුවන් කියලා එයා භෞතික විද්‍යාවෙන් ඔප්පු කරනවා. ඒක නිසා හමුදාවේ ප්ලැටුන් එකක් යනකොට පාලමුඩ මාච් පාස් කරන්න දෙන්නේ මොකද ඒ යන රිද්ම් එකත් එක්ක left right කියන එකත් එක්ක පාලම දෙදරන්න ගත්තොත් පාලම පුපුරනවා. පාලමේ යනකොට විවිධ අඩිසලකුණු තියන්න ඕනේ රිද්මයකට යන්න තහනවා. අපි සංසාරේ හදපු මේ පාලමෙත් හරියටම ගුරුත්ව කේන්ද්‍රය හරලා ගැහුවොත් සතිය පිහිටියොත් මුළු සංසාරෙම සහලවනවා. ඒකට කියනවා මෝහ පටල සංසාරේ පුරාපු මෝහ පටල එක චිත්තක්ෂණයට කපනවා. ඒ තරම් බලවත් මේ සතිය මේක තමයි වසන් ගැව්වේ සිංහල බව සිංහලයාගේ මේ ඉතිහාසය. මේක මැකුව අපේ ආගමේ. මකලිවල බුද්ධ ආගමක් කියන එකක් හදාගෙන මේකේ ඉන්න පරණ බුද්ධ ආගමකාරයන් අහන්න බලන කවදාද සතිය කියන එක අහලා තියෙනවද කියලා? කවුරුත් අහලා නැහැ. අහන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ අහලා තියෙනවා මේ සෝමාවති කියන්නේ මොකද්ද? මල් පූජා කියන්නේ මොනවද? කටන පිංකමට මොකද්ද කරන්න ඕනේ? එව්වනම් ඕනද මේ චාතු මහරජිකට කොච්චර දිග කියලා අහන්න ටක් ගාලා කියන. චාතු මහරජිකාවේ දවසක මෙච්චර කාලයක් කොච්චර මෙච්චර ගාණක් කියන. ආවුස කොච්චරද කියන කටපාඩමෙන් කියන. සතිය කියන්නේ ඒ බුද්ධ ආගමේද කියලා. මේ සත්‍ය කියන එක බුද්ධ ආගමේදී කියලා අහනවා. ඒ තරමටම අපිට ඒක පහුනේ මොකද මේකට අකමැති නිසා. මේ සත්‍ය කියන එක තියෙන බය නිසා. ඒක ඇත්ත කතාව. ඒක නිසා සරුවචාන්සි කියනවා මේකට යනකොට ශ්‍රද්ධාවෙන් යන්න. සීලෙක පිළිහිටලා යන්න. ලෑස්ති වෙලා ගියේ නැත්නම් පිස්සු වැටෙන්න කිට්ටුම මාර්ගේ. මට සැකයි කී දෙනෙක් හෙට රෙජිස්ටර් කැන්සල් කරලා ගෙදර යයිද කියලා. මේ සතිය වඩනකොට පතිරූපදේශ වාසික නෙවෙයි නම් සත්පුරුෂ සංසේවනේ නැත්නම් අත්ත සම්මාපණදී නැත්නම් පුබ්බේෂගත පුඤ්ඤය නැත්නම් පිස්සු ඇදෙන්න ලේසිම මාර්ගය. මේක වමතින්නම් අල්ලන්න එපා. මං කරුණා කරලා කියනවා මේ භාවනාව වමතින් අල්ලන්න එපා. අල්ලනවා නම් දෝතින් අල්ලන්න. එහෙම නැත්නම් කැන්සල් කරලා ගෙදර මේක ඔක්කොටම කරන්න බෑ. කරනවා නම් ඒ විදිහට ඉදිලා කරන්න. කෙරුවොත් මේ වැඩමුළු අතලදී එක චිත්තක්ෂණයක් මේ සතිය කියන කඳුනගත්තොත් එයාට තේරෙන්න පටන් ගන්නවා. හරියට පාලමේ හරියට ගුරුත්ව කේන්ද්‍රය බලන ගැම්මිරි සැටකින් ගැහුවා වගේ, ජිල් බෝලකින් ගැහුවා වගේ මේක සහලවනවා. මේක පුළුවන් වෙයිද? ඒ සතිය නැවතත් සැරයක් නැවතත් සැරයක් නැවතත් සැරයක් දිගටම දිගටම දිගටම කරගෙන යන්න. එහෙම පුළුවන් නම් මේ සතිය හඳුන්වා දීපු ගමන්ම ඒ ಗುಣමහිනේ මේ තේරුම් අරගෙන එක දිගට කරගෙන ගියොත් බුදුහාන් කියන උප්පරිම භාවනා කරන්න ඉන්නේ අවුරුදු 7යි කියලා. එච්චරම කාලයක් යන්නේත් නැහැ. 6ෙන් කරන්න පුළුවන්. 5ෙන් කරන්න පුළුවන්. 4ෙන් පුළුවන්. 3ෙන් පුළුවන්. 2ෙන් පුළුවන්. අවුරුද්දෙන් පුළුවන්. මාස 6ෙන් පුළුවන්. මාස 3ෙන් පුළුවන්. මාසෙන් පුළුවන්. මාස භාගෙන් පුළුවන්. සතියෙන් පුළුවන් කියලා කියනවා. සතිය සතියෙන් වඩන්න පුළුවන් කියලා කියනවා. බෝධිරාජ සූත්‍රය කියනවා හරියට බණ ඇහුනොත් මේ සතියේ බලමයි මේ උදේ ඇහුනොත් හැන්දෑව විවර කරන්න පුළුවන් කියලා. ඒ මොකක්වත් නිසා නෙවෙයි. මේ සති චිත්තක්ෂණයකට කියන සති මාත්‍රාව කියලා. ඒ සති මාත්‍රාව තේරුණාට පස්සේ ඒක හරියටම තේරුම් අරගෙන අනම්මනක් නැතුව සති මාත්‍රාම දිගට පවත්වන්න පුළුවන්. ඒකට ඉතින් ගොඩාක් පෙරකලපින් තියෙන්න ඕනේ. ගොඩාක් අත්ත සම්මා පණිදි තියෙන්න ඕනේ. ගොඩාක් සත්පුරු ශාස්ත්‍රයේ දිතරම තියෙන්න ඕනේ. ගොඩාක් ප්‍රතිරූපදේශ වාසී තියෙනවා. එහෙමනම් අත්විච්ච පිහකින් බටර් කෑල්ලක් කපනවා වගේ මේක කාගෙන බහිනවා. ඉතින් එහෙම ඇත්ත මේ සභාවක නෑ කියලා කියන්න බෑ. නමුත් එහෙම උනේ නෑයි කියලා සත්‍යපට්ඨාන වෙද්දී අතාරින්නත් එපා. මොකද අපේ සතිය කඩ කඩ වෙවි ඒ හරි කමක් නෑ. ඒ කඩ කඩ වෙවි හරි වඩන සතියකට මූලාරම්භයේ තිබ්බොත් මුල්ගල තියාගත්තොත් ඒක කවදාකවත් නිවන් දකලා මිසක්ක දසුත්තරම් පවක්ඛාමි ධම්මං නිබ්බානපත්තිය මම මේක දේශනා කරන දසුත්තර ධර්මය මම ගොනු කරලා තියෙන නිවන් දකින්නයි දක්කන්නයි කියලා සාරිපුත්තු සාංශය සඳහන් කරලා තියෙනවා. ඉදි භාවිත කළ යුතු ධර්මයට පෙන්වන්න තියෙන්නේ ඉද ඉදාවුසෝ බිකෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං වාඩි වුණාට පස්සේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා දන්නවනම් ඒක කායानुපසනාව. එimhe ඉන්න වෙලාවේ ආනාපාන පේනවනම් ඒකත් කායानुපසනාව. ඒ ඉන්න වෙලාවේ උණුසුම සිසිලත කම්පන චංචල වැටෙනවනම් ඒකත් කායानुපසනාව. ඒකේ ඉන්න වෙලාවේ මේ කේසාලෝමානකාදන්තා වගේ අසුබ වැටෙනවා ඒකත් කායानुපසනාව. ඒකෙදී නවසීවතිකේ වැටෙනවා නම් මේ මරණානුස ඒකත් කායानुපසනාව. එකක්වත් අහක දාන්න එපා. නමුත් අපි මේ වැඩමුළුවේදී කියලා තියෙන අඩු ගානේ මේ ඉඳගෙන ඉන්න වෙලාවේදී ආස්වාද ප්‍රසවාසයේ නොවැටුණත් පිම්බීමක් හැමිලීමක් නොවැටුණත් මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් අපි වැඩේට බැස්සා. නැත්තම් කායන පසනාව පටන් ගත්තා වෙනවා. ඒක අපිට පුළුවන් හෙට වෙනකොට අනිද්ද වෙනකොට ඔක ටික ටික ටික ටික දියුණු කරන්න. ඒ නිසා අදත් ප්‍රශ්නයක් අහලා තිබුණා. වාඩි වෙලා තටමව තටමව ස්වාමීන් වහන්සේ මට ආනාපානෙ පේන්නේ නැහැ. එහෙම තටමඬ දෙයක් මේකේ නෑ. වාඩි වුණාට පස්සේ වාඩි වෙච්ච බව දන්නවද කියලා බලන්න. අහවල දෙ නොපෙනුනයි කියලා, අහවල දෙ පේන්න ඕනයි කියලා සතිපට්ඨාන ප්‍රති කිසිම තැනක ලියලා නෑ. අඩුම ගානේ වාඩි වෙච්ච බව. වාඩි වුණාට පස්සේ පේනවනම් හොඳයි. පේන්නේ මොකද ඒක තමයි කර්මස්ථානේ මිස අහවල් එක පේන්න ඕනේ කියලා එකක් නැහැ. අන්නේ විදිහට මේ විවෘත මනසක් වෙනස් වෙන දෙයකට මනසක් ඇතුව ගියා නම් ආදුනිකයරත් එක්කනයි එච්චරයි ප්‍රවීණයටත් එච්චරයි ඔක්කොටම මතක තියාගන්න තියෙන්නේ මේ අහිංසකකම තියාගන්න. මේ ආධුනික මනස තියාගන්න මේ සතියමයි එළඹ සිටි සිහියමයි මුල. එළඹ සිටි සිහියමයි මැද. එළඹ සිටි සිහියමයි අග. ඒක තව පොඩ්ඩක් සකස් කළා කියන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඕක තමයි සතිපට්ඨාන භාවන ආරම්භය. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් සැකහැර කරගෙන තියෙන එකම ක්‍රමෙත් ඔච්චරයක තමයි මැද. භාවනා ඉවර වුණාට පස්සෙත් ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒක තමයි අග. ඒ නිසා මුල මැද අග තුනටම යම් ඉරියව්වක ඉන්නවද? ඉන්න ඉරියව්ව දන්නවනම් යතා යතා වාකායෝ පනිහිතෝ හෝති තත තතානම් පජානාති යම් යම් ඉරියව්වක කවති කය තියෙන වෙලාවේ මම එතන ඒ ඉරියව්ව තියෙන බව දන්නවනම් මේක කායනුපස්සනාව. උසස්ම කුසලය. මේ තමයි සතිය කියලා යම් කිසි කෙනෙකුට මේ ධර්ම දේශන අවසානයේ වැටුණා නම් ධර්ම දේශනාව සාර්ථකයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතරින් මම නැත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට ඉඳලා ඒ කාය අනුපස්සනාව වේදනා අනුපස්සනාව දිගේ මේ අත ඇති කරගත්ත පදනම ඉදිරියට විකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා